තාම හඳුන්ලා දීලා නැහැ එහෙම නැත්නම් අසති අසම්පජාඤ්ඤය පහළ වෙලා අන්න එහෙම වෙලාවක හිතේ බයලජ්‍ය දෙක නැහැ හිරි ඔතප් දෙක නැහැ යම් වෙලාවක හිතක ඒ බයලජ්‍ය දෙක නැත්තම් ඒ හිතේ ඒ කියන්නේ බයලජ්‍ය දෙක පහළ වීමට පාදව පදනමක්වත් නැහැ කියලා. සති සම්පජඤ්ඤ නැති හිතක බයලජ්‍ය පහළ වීමට තියෙන පදනමවත් නැහැ. මේක නෂ්ට වෙලා යනවා. බය බයලජ්‍ය දෙක නැති හිතක ඉන්ද්‍රිය සංවරයක් පහළ වෙන්න අවශ්‍ය පදනමවත් නැහැ. දැන් අද අපි ඉදිරිපත් කරගත්ත පාඩේ තියෙන්නේ යම් විදියකට කෙනෙක්ගේ ඉන්දිය සංවරේ නැත්තම් එයාට සීලයක පදනමක් නැහැ. දුස්සීලයි. හික්මීමක් නැහැ. අශික්ෂිත. ඉතින් අශික්ෂිත භාවයේ සීලේ නැති ගතිය පහළ වෙන්නේ ඒ චිත්තක්ෂණය නෙවෙයි ඉතින් ඉස්සලා බොහොම කල්ැතු හැදීගෙන ආපු දීර්ඝ પરම්පරාවක් අනුව. ඉතින් මේ වාගේ මේ දුස්සීල ලෝකයකට කොහොමද අපි දුස්සීල වෙන්නේ කියලා උගන්වලා ඇති වැඩක් නැහැ. පිස්සෙකුට පිස්ස පිස්සා කිව්වට ඇති වැඩක් වෙන්නේ නැහැ. නමුත් මේක මේ ਸਰවඥාන්සේ ඉදිරිපත් කරන්නේ මේ සූත්‍රයේ ඉතිරි අර්ථයේදී පෙන්නනවා සති සම්පජඤ්ඤම් භික්කවේ සති සති සම්පජඤ්ඤං සම්පයු සම්පයුත්තස්ස සම්පන්නස්ස උපනිෂ සම්පන්නං හෝති හිරොත්තප්පං තමන් දන්නවනම් මේ සීලය කියන එක එක රැයින් කොටන ගන්න බෑ ඒක බොහොම පිළිවෙලකට යන්න ඕන එතකන් අපිට සිල්පද සමාදන් වෙන්න පුළුවන් කමරාණ සිල් ගත්තා වගේ කියලා රකින්නයි කියලා හිතාගෙන ඉන්න පුළුවන් නමුත් ඒක ওই කියන ශාසනයක ਸਰවඥ දේශනාවේ තියෙන නෛර්යානික ඒ සීලේ පිටන්නේ ඉතින් නැති බවවත් අඩුවානේ දන්නවනම් ඒක හට ගන්න ඕනේ ඒකට අවශ්‍ය පාදම අවශ්‍ය පසුබිම ආසන්න කාරණාව සකස් වෙන්නේ සති සම්පජඤ්ඤය සහ හිරියොතප් දෙක අතර තියෙන බයලජ්ජාව කියන දෙක අතර තියෙන සම්බන්ධතාවය. ඒ නිසා සීලෙන් පටන් ගන්න බෑ අපිට. අපි පාදයෙන් පටන් ගන්න ඕන. අපිට තට්ටු දෙන්නේ කොට නැගිලක් ඕනේ නම් අපි තුන්වෙනි තට්ටුවෙන් පටන් ගන්න. ඉස්සල්ලාම අපි ඒකේ පොළොවට යට තියෙන ෆවුන්ඩේෂන් එක හදා ගන්නවා. පදනම හදාගෙන ඊට පස්සේ පළවෙනි තට්ටුව හදලා දෙවෙනි තට්ටුව හදලා තමයි තුන්වෙනි තට්ටුව හදාගන්නේ. එහෙම නැත්නම් මේක නිකන් අහකට ඉනිමම් බඳිනවා වගේ පැරක්. ඉතින් ඒක නිසා පළවෙනි දවසේ මම මතක් කරේ ගොඩනෙක් හිතනවා මේ සීලවන්තයින්ට නැත්නම් සීලය හදාගත්තට පස්සේ තමයි සති සම්පජඤ්ඤය තියෙන්නේ කියලා. ඒක තමයි සාමාන්‍ය ඉදිරිපත් කරන ක්‍රමය. දැන් මෙතනදී ඒ සරුවචන් වහන්සේම ඉදිරිපත් කරනවා සති සම්පජඤ්ඤය කියන කෙනාට විතරයි ඒක තම සක්‍රියව තියෙන කෙනාට විතරයි එළඹ සිටි කෙනාට විතරයි සීලය තියෙන්නේ. අනිත් වාගේ මේ ධර්මතා අතර තියෙන අන්තර් සම්බන්ධතා අන්‍යෝන්‍ය ප්‍රත්‍යය අපිට මේ ඉස්කෝලේ උගන්ලා තියෙන රීකී ක්‍රමයට වෙනවා කියලා. කිසිම දෙයක් එහෙම රීකී ක්‍රමයට වෙන්නේ නැහැ. ඒක සිද්ධ වෙන්නේ ත්‍රිමාණ තලයක. අපේ මනස පුරුදුලා තියෙන වමේ සිට දකුණට අකුරු ලියන්නේ. රීකී ක්‍රමයට. ඒ නිසා අපිට ඊට වැඩිය සංකීර්ණ පද්ධතියක් දුන්නොත් අපි කියන අපිට තේරෙන්නේ නැහැ ඒවා අපිට මේ ඉස්කෝලේ ගිහිල්ලා අපේ කොණ්ඩේ කොණ්ඩේ ඔළුව ක්‍රේල් කරලා දී. මේ වමේ සිට දකුණට හිතන්න පුරුදු කරලා. ඉතින් ඒකෝට අර මනුස්ස මනසක තියෙන උපරිම චින්තන ශක්තිය, චිත්ත ශක්තිය මතුවෙන්නේ. ඒක මතුවෙන්න ඒ චින්තන ක්‍රමය වෙනස් විදියකට පාවිච්චි කරන්න පුළුවන්. මේට්‍රික්ස් එකක් එහෙම නැත්නම් ත්‍රිමාණ තලයට හිතන්න පුළුවන්. අන්නේ හිතන ක්‍රමය පොතකට දාන්න අමාරුයි. තර්කයට දාන්න අමාරුයි. භාෂාවට දාන්න අමාරුයි. ඒ නිසා භාෂාවකින් පොතකින් ඉදිරිපත් කරන බොහොම සීමිත සංක්‍රමණයක් සීමිත දැනුම් බෙදහැරීමක් තමයි කරන්න පුළුවන්. නමුත් සරුවචන් වහන්සේ විතර ඒ විදිහේ සීමිත භාෂාවකින් මේ අසීමිත දෙයක් දේශනා කරලා නැත්නම් අවුරුදු 2600ක් පවතපු කිසිම ඒ වගේ සංසිද්ධියක් මානව ඉතිහාසයේ නැහැ. ඒ නිසා මෙතනදී පෙන්වන්නේ අර ඉදිරියට ගලන ගලනේ ආපස්සට ගලනකුත් තියෙනවා මේක ආගියට DC කරන්ට් එකයි AC කරන්ට් එකයි වගේ DC කරන්ට් කියලා කියන්නේ වමේ සිට දකුණට හෝ දකුණ සිට වමට ධාරාව එක දිගට ගලනවා. නමුත් reciprocal current එකේදී එහාට මෙහාට එහාට මෙහාට යන්නේක හරහා සරල රීතිය ගමනක් නෙමෙයි තියෙන්නේ ක්‍රියාශක්තියක් කරහා ආතතියක් යහපතට යවන. ඉතින් මේ ඉදිරියට යනවා නම් ආපස්සට එනවා. මේක නිකන් භාවනාවේදී පුංචි භාවනාදී හම්බෙන පුංචි අත්දැකීමක් එක බැලුවොත් අපිට පේන්නේ ආස්වාසිය එක දිගට ගලන දෙයක් වගේ එකක්. භාවනා කරගෙන කරන යනට ඒක ආස්වාද එක තුලේ ආස්වාද 1000ක් විතර තියෙනවා. මේ ආස්වාදයක් කරන ඊට පස්සේ තව කැලලක් කරනවා, තව කැලලක් කරනවා, තව කැලලක් කරනවා. ඒ කියන්නේ බලන් හිටියොත් මේ ආස්වාස අවසානයේ තියෙන ඉස්සන බලන්න. දුරට භවනා කරපේ කරන්න වෙනවා. හිත දැන් ලක්ෂ ගාණක් තියෙනවා. මොකද හැම ආස්වාසයක්ම කැඩි කැඩි කැඩි කැඩි කැඩි කැඩි යනවා. ඒ අතරමැදි හිතන් තියෙනවා. මුචි අපට අඩු ගානේ සාමාන්‍ය ආස්වාද ප්‍රවාහයේ අමාරේ කියන හිතනක් පේන්නේ ඒ තරම්ම අපේ හිත ගොරෝසුයි අපේ හිත අශික්ෂිතයි හික්මවල නැහැ. නමුත් හික්මවල බලන්නේ නෝට ආස්වාද කියන්නේ ක්‍රියාවලියක් ඒ ක්‍රියාවලිය මැද ගොඩාක් හට ගැනීම තියෙනවා ගොඩාක් පැහැවීම තියෙනවා ගොඩාක් හිස්තන් තියෙනවා අන්න ඒ වගේ මේ සතිය නිසා සීලයට ගන්න ක්‍රමයක් අපි මේ අද ඉගෙන ගන්න හදන්නේ අතරමැද වෙලා තියෙන බයලජ්ජාවයි ඉන්දිය සංවරය සම්බන්ධ කරගෙන අපි නමුත් දහම් පාසලට ගියාම ගන්නන්නේ සීලවන්ත වෙලයි සතිය වඩන්න ඕන කියලා දෙකම ඇත්තයි ඉතින් ඒකකොට හිතනවා එහෙනම් අර කරන මේක බොරු වෙන්න එපා මේක කරන ඒක හරියන්න එපා කියලා අපි ඇත්තටම ලොකු පරතරයක් ගැටුමක් එනවා ඒ අර අභාවිත මනසක ඇති. ඒ නිසා අපි භාවනා කරන පිසක් වශයෙන් අපි උත්සාහ කරමු කොහොමද මේ බුදුජානක වහන්සේ මේ කියන ඒ පැත්තට ගලන විදියයි මේ පැත්තට ගලන විදියයි දෙපැත්තම අපි දත යුතුයි අරගෙන ඉවරලා අපි ඒකට සාදර චින්තන රටාව සකස් කරගන්න ඕනේ භාවනාව කියලා වෙන අත්දැකීමක් හරියට කියව ගන්න. එහෙම නැත්නම් මේ ඉදිරියටම යන්න ඕන කියලා බලනකොට අනිත් පැත්තට යන ධාරාවක් දැක්කොත් බයලා හිතනවා මේ භාවනා කරලාද සත්‍ය කරලාද කියලා. ඉතින් ඒ නිසා අපි ඊයේ ඉදිරිපත් කරගත්ත ක්‍රමයට හිරොත්ප්පම් බික්කවේ ආසති හිරොත්ප්පම් බික්කවේ විපන්නස්ස හතුබනි සංහෝති ඉන්දිය සංවරෝ කියන පාඩයට අනිත් පැත්තක් බුදුරජාණන්සේ සාධනීය පැත්තෙන් පෙන්නනවා. ඉන්දිය සංවරම් භික්කවේ සති සම්ප ඉරොත්තප්පම් භික්කවේ සති ඉරොත්තප්පම් භික්කවේ සම්පන්නස්ස උපනිෂ සම්පන්නං හෝති ඉන්දිය සංවරෝ යම් කිසි කෙනෙකුට බයලජ්‍ය පිළිබඳ හැඟීමක් සදාචාරාත්මක වගවීමක් එහෙම නැත්නම් අනුන්ගේ මානසිකත්වයට ලෝකේ පවතින චාරිත්‍ර ධර්මයට ගරු කිරීමක් ඉතින් පදිංචි වෙලා තියෙනවා නම් ඉක්මෙච්ච කෙනෙක් නම් ඒ කෙනාට ඉන්දියා සංග්‍රහය ඇතිවීමට අවශ්‍ය පාදම සකස් වෙලා දෙනවා. උපනිෂේ සම්පatti කියලා කියන්නේ හේතු සම්පatti සකස් වෙනවා. ඉතින් අපිට අවශ්‍යයි දැන් අපි මේ ඉන්න වයසේ හැටියට බලන අපිට ගොඩක් අවශ්‍යයි එක්ක භික්ෂුවක් විදිහට නැත්නම් අම්මා කෙනෙක් විදිහට නැත්නම් තාත්තා කෙනෙක් විදිහට නැත්නම් ගුරුවරයෙක් විදිහට අපේ අනිත් પરම්පරාවේ කට්ටිය දකින්නකොට අපි යම් ප්‍රමාණයක හැදිච්ච නැත්නම් ඉන්දිය සංවරයක් තියාගන්න අවශ්‍යයි. නමුත් අපි දන්නවා ඒක ඔය හිතුවට සමහර වෙලාවට පොඩි ළමයි ඉදිරිපිට අපි අතර ඉන්දිය සංවරේ නැති වෙලා ගිහිල්ලා අපි අර Tamanට තරම් නොවන මට්ටමකට වැටෙනවා. ඉතින් එතකොට අපට අවශ්‍ය වෙනවා ඒ ශික්ෂාවක් කරහා ඒ ඉන්දිය සංවරය ඒ විදිහට චපල නොවි වංචනික නොවි ෂට නොවි ඉකට පවත්න්නේ කොහොමද කියන්නේ. ඉතින් ඒකට ඒ ඉන්දිය සංග්‍රහයෙන් පවත්තන්න උපදේශ තමයි මම ඊ මතක් කරේ අපේ සූත්‍ර පිටකේ මජ්ක්‍ධිම නිකාය අවසාන සූත්‍රය ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. අනේකදී එතන නෙවෙයි ගොඩක් තැන් වල ඒක තියෙනවා. නමුත් මම මේ වෙලාවේ ඒක නැවත සාධක සූත්‍රයක් වශයෙන් ඉදිරිපත් කරනවා. ඒ පාරසරි බ්‍රාහ්මණයාගේ ගෝලයට බුදුරජාන් වහන්සේ කියනවා ඉන්දිය සංවරය කියන්නේ ඇත්ත එක වහගෙන ඉන්න එක නෙවෙයි. කම් දෙක වහ පොරොප්ප ගහගෙන ඉන්න එක නෙවෙයි ඉන්දිය සංවරය කියලා කියන්නේ. ඒක පාරසිරි බ්‍රාහ්මණයගේ ඉන්දිය සංවරය මේ ආර්යස්ත විනයයි අනුත්තර ඉන්ද්‍රිය සංවරයක් තියෙනවා. එතකොට ආනන්ද සාංශය අපි ඊළින් ඉදිරිපත් කළා. අනේ සර්වචන් වහන්සේ අපිට අනුකම්පා කරලා අපිට මේ ආර්ය විනයේ අනුත්තර වූ ඉන්දිය සංවරය කියලා දෙන්නේ කියලා. ඒකෝර සර්වචන්සික පියවර තුනකින්, ජවනිකා තුනකින්, අවස්ථා තුනකින් විතර කරනවා. සාමාන්‍ය භාවනාවකට පෙළඹිච්ච ආධුනික කෙනෙක්, එහෙම නැත්නම් මාර්ගඵලයක් ලැබපු කෙනෙක්, එහෙම නැත්නම් රහතන් වහන්සේ නැත්නම් සර්වචන් වහන්සේගේ ඉන්දිය සංවරය. ඉතින් ඒකෙදී අද මම ඉදිරිපත් කරන බලාපොරොත්තු මේ ආධුනිකයෙක්ගේ මනසක්. ඒකෙදී සර්වචනanse සඳහන් කරලා තිනවා චක්කුණා රූපන් දිස්වා uppajjati manāvaṁ uppajjati amanāvaṁ. අපේ ඇහැට රූපයක් මුලිච්ච වෙන ඕනම වෙලාවක කනට සද්දයක් ඇහෙන ඕනම වෙලාවක නාසයට ගඳක් දිවට රසක් කයට පහසක් හිතට හිතවිල්ලක් එන ඕනම වෙලාවක යටි නූලෙන් ඒ පහළ වෙච්ච අරමුණ කෙරේ මනාපයක් අමනාපයක් හෝ මනාපමනාප නැති තත්ත්වයක් පහළ වෙනවා ඇහැට රූපයක් ඇවිල්ලා වදිනකොටම අපි දකින්නෙක් බවට පත් වෙනකොටම ඒ මුලිච්ච වෙච්ච රූපේ ආපాతගත වෙච්ච වර්ණසන් සටහන මේ වර්ණේසා සටහන අපේ හිතේ මනාපයක් සාමනාපයක් ඇති කරනවා. නැත්නම් මනාපමනාප කියන අතරමැදි අවස්ථාවක් ඇති කරනවා. ඉතින් ඒක අපිට තේරෙන්නේ අපිට බින රූපයක් දැක්ක විතරයි. නමුත් අවදියෙන් හිටියේ නැත්තම් හිරි බයලජ්‍ය දෙක නැත්තම් සති සම්පජඤ්ඤේ නැත්තම් ඉතින් රූපයක් දකින්න ඕකේ මොකද්ද ලැජ්ජ වෙන්න තියෙන කාරණාව ඉතින් රූප කියන එක ඕන තරම් තියෙනවා ඇහැට මුලිච්ච වෙනවා මේ මට මොනවක්වත් උනේ නැහැ කියලා හිතා ගන්නවා නමුත් සර්වචනාංශය අපිට දිනව පොඩි දත්තයක් රූපයක් මුලිච්ච වෙන හැම වෙලාවෙම මනාපයක් කමනාපයක් නැත්නම් මනාපමනාවේ පහළ වෙනවා කියලා ඊට පස්සේ අපිට උනන්දු කිරීමක් කරනවා තංචකෝ බික්කවේ ඕලාරිකම් සංකතං ඕලාරික ඕලාරිකම් පරිච්ඡසම්පන්න ඒ හිතේ රූපයත් වදිනව දකින්නවත් එකම පහළ වෙන මේ මනාපය හෝ අමනාපය හෝ මනාපමනාප දෙක බොහෝම ගොරෝසු දෙයක්. ඒක අල්ලන්න පුළුවන් දෙයක්. ඒක සංකත එතන පහළ වෙන්නේ රූපය දකින්න පොඩ්ඩකට ඉස්සලා දන්නේ මට රූපයක් වැටුනොත් මොනවා වෙයිද කියලා. ඒ ගිනි පුපුරක් පනින වාගේ සංකත දෙයක්. පටිච්ච සමුප්පන්නයි ඒකත් ලෝකේ න්‍යාය ධර්මයකට පහළ වෙන්නේ. ඉතින් අපිට ඇහැට රූපයක් එනකොටම ඒකේ පහළ වෙලා තියෙන මනාපමනාප දෙක පිළිබඳව අවබෝධයක් ඇති කරගන්නා සුළු රූපෙ දිහා බැලුවොත් දකින් දකින් හැම රූපෙකින් මගේ හිතමත් වෙනවා. මගේ හිත හැර හැප්පෙනවා. කම්පල වෙයි, ඉන්ජන වෙයි, චංචල වෙයි, චපල වෙයි. අන්න ඒක දක්නා සුලෝ බැලුවොත් ඒ රූපේ තියෙන කුප්පන ගතිය අඩු වෙනවයි කියලා සරුවචනංශ අපිට දෙනවා පොඩි සහතිකයක් මේ රූපේ දැකලා අපි ඒකෙන් මන්මත් වෙලා රස වින්දනයට යනව වෙනුවට මේ රූපේ දකින පමණීම මගේ හිත පොඩි හැලහැප්පීමකට ලක් වෙනවා චංචල කම්පන භාවයකටපත් වෙනවා මගට මෙතෙක් තිබුණු සදාචාරය බිඳෙනවා ඉඳුරන් අසමජ්ජාති වෙනවා ඉඳුරන් සංවර නෙමේ අසංවර භාවයටපත් වෙනවා. අන්න ඒ බව දක්නාසුලු රූප බලන එකයි එහෙම නැතු රූපේ විදිහින් කැදරෙන රූප බලන එකයි අතර විශාල වෙනසක් තියෙනවා. ඉතින් යෝගාවචරයට ওই දෙකම තියෙනවා. අපේ හිත නන්නත්තර වෙලා එක එක රූප දිගේ යන වෙලාවලුත් තියෙනවා. හැබැයි රූපෙට යනවට වැඩිය අපි ඉන්න භාවනාවේ තියෙනවා හොඳයි කියලා පොඩි ඇතුලෙන් අපි පිහිටවපු යම් උපමානකුත් තියෙනවා. ඉතින් ඒක නිසා මේ රූපයක් දකිනකොටම ඒ රූපේ නිසා මනාපයක් අමනාපයක් ඒ කියන්නේ රාගය ద్వේෂයක් කියන එකයි. එතන රාග ద్వේෂ නැති තත්වයක් පහළ වෙනවා කියන්නේ පුංචි කාරණා තුනක් අපිට මේ කතා කරන භාවනා ලෝකේ කතා කරන අත්දැකීම් වලින් පෙන්වන්න පුළුවන්. එකක් තමයි අපි මේ රූප දකින්නකොට ඇති වෙන මනාපමනාප දැන අවබෝධ කරගන්න ඉස්සෙල්ලා අපි සතිය පිහිටවන්න අරමුණක් හිතට දීලා තියෙන කෙනෙක් ගැන හිතමු. එයා පිළිම සක්මන් කරනවා. සක්මන් කරනකොට එයා අරමුණ වශයෙන් ගන්න පොළවේ පය වදින එක මේ වම මේ දකුණ මේ වම මේ දකුණ කියලා කරගෙන යනවා. අන්නේම කරගෙන යන වෙලාවේදී මේ අරමුණ කඩාගෙන පේන රූපයක් ගැන අපි දර්ශනයක් ගමනි කමනි කරවෝ පේන පාරයින් ඉන්න මිනිස්සු ගැන නෙවෙයි. භාවනා කරලා යම් අරමුණක් එයා දීලා තියෙනවා මේ අරමුණ සම්‍යක් අරමුණක් මේ අරමුණේ නෝට කෙලෙස් නැහැ. හිත නිර්මලයි. හිත නික්ලේශී. ඒ සමන් දන්නවා සක්මණේ ඉන්න කාලේ ඉන්න තාක්කල් හිතට මනාපමනාප එන්නේ නැහැ. ඒක හොඳට පරීක්ෂා කරලා බලන්න පුළුවන්. මේ වම කකුල තියෙනකොට වම කියලා දන්න වෙලාවට රාගයක් පහළ වෙන්නේ නැහැ. වම කියලා වම දන්න වෙලාවට ද්වේෂයක් පහළ වෙන්නේ නැහැ. වම කියලා වම දන්න වෙලාව මේක දකුණ දෝ වම දෝ කියලා කලකොල භාවයක් මෝහයක් පහළ වෙන්නේ නැහැ. ඒක ඔය එක සැරේ වම තිබ්බට දැනගන්න බෑ. නමුත් වම දකුණ හොඳට කරගෙන කරගෙන යනකොට තමන්ට දැක ගන්න ඕනේ නම් දැනගන්න පුළුවන්. මේ වමේ දකුණේ කියන මේ අරමුණේ නැත්තම් ඉඳගෙන ඉන්නකොට මේ ආස්වාද ප්‍රසවාස. තමයි පිම්බීම ඇකිලි වගේ අරමුණක හිත පවත්නකොට ඔය රාග ద్వේෂ දෙක ඉන්නේ නැහැ. ඒ නිසා අපි හිත ඉන්ද්‍රිය සංවරයේ පිනිස, බයලජ්ජාව පිනිස, සතිය පිනිස මේ නිදා උදාසීන අරමුණක් නොමිලි ලැබෙන අරමුණක් උපේක්ෂා අරමුණක හිත පුරුදු කරනවා. අපි හිතුව මෙහෙම ඉන්න වෙලාවේදී අපි හිත කඩාගෙන මටත් නොකිය ඔන්න රූපයක් බලන්න පෑනේ. මුහුඟක් වෙලාට වෙන්නේ ධක්මනේ කෙලවරකට ගියා. කෙලවරට ගිය ගමන් හැඟුම් මුදාගෙන ගතියක් තියෙනවා. ඒකේ ධක්මම් භාවනාව තියෙන එක අභ්‍යාසයක්. උගදෙනෙක් කියනවා මේක නිසා සක්මන් භාවනා කරන්න බෑ මොකද මගේ හිත පිට පයින්නවා කියලා. නැපිට පන්නලා ඒ පාරාසාරිය බ්‍රාහ්මණයාගේ ඉන්දිය සංවරය නෙමෙයි මෙතන උගන්වන්නේ. ආර්ය විනය අනුත්තර ඉන්ද්‍රිය සංවර උගන්වන්න හදාන්නේ. කොහොමද කරන්නේ? ඒ කෙලවරට යනකොට මේ යෝගාවචරයට තියෙනවා සතිය නඩත්තු කරන්න ඉන්දිය සංවරය නඩත්තු කරන්න නම් පයලජ්ජාව නඩත්තු කරන්න මෙන්න මෙතන කකුලේ පයි හිත තියෙනවා. නමුත් අපි හිතමු රූපයකට පැන්නයි කියලා. එතකොට ඒ යෝගාවචරයට මේ පයේ සංවේදී භාවේ නැත්තම් ඔපේ කාය ප්‍රසාදයේ තිබුණ හිත චක්කු ප්‍රසාදයට පැන්නා කාය විඥානය නමින් හඳුන්වපු විඥානයක පාට චක්ක විඥානයේ පාටපත් වෙනවා ඉතින් මේ එක ට්‍රක් එකක දුවපේක අනිත් ට්‍රක් එක සමාන වුණා වගේ කෝච්චිය මේ කාය විඥානේ චක්ක විඥානේ බාහිරපත් වෙමි තාමත්ම ගොරෝසු දෙයක් කියලා සරෝජන්සි දේශනා කරනවා. ඒක ඕලාර්කයි. උත්තර අල්ලන්න පුළුවන්. ඒ වගේම මේක සංකතයි ඒක ඇහැට පණීද කනට පණීද නාසයට පණීද දිවට පණීද කකුල වෙන දැනකට පණීද හිතට පණීද කියලා එතන මේ විඥානේ චක්ක විඥානේ වේද සෝත විඥානේ වේද ගාහන විඥානේ වේද ජීවා විඥානේ වේද කාය විඥානේ වේද මනෝ විඥානේ කියලා කාටවත් කියන්නේ දකින්නත් එක්කම තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම එක සැරේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම තියෙනකොට අපේ හිත බොහෝ අරමුණු තියෙන වෙලාවේදී කොයි එකට පණීද කියන එක අපි දන්නේ නැන්නොත් අපේ චරිත ලක්ෂණات එක්ක බැඳලා තියෙන එකක්. ඒක පරිච්ඡම්පන්න දෙයක්. අපි හිතන නේද රූපෙන් තමයි මාව වසන් කරගත්තේ. මයි කිසි වැරද්දක් නැහැ. මම දැන් පෙන්වන්නේ තියෙන ඉතින් බැලුවේ කියලා කියනවා. බලන් නිසයි පේන්නේ. අන්න ඒක පටිච්ච සමුප්පන්නයි මේ ඕලාරික සංකත මේ පටිච්ච සමුප්පන්න භාවය අපි දුක අහලා තිබ්බයි කියලා. අපි නිකන් විඳ පුළුවන් දෙයක් විදිහට චින්තනයක් තියේදී අපේ හිත පිටපැනවා. දැන් අපි දන්නවා හිත පිටපැන්නේ රූපයකට කියලා. එතකොට මේ යෝගාවචරය එකක් තමයි එහෙනම් ඔබට හිත හදා ගන්න ඕන නම් හිත සංවර කර ගන්න ඕන නම් බයලජ්ජාව තියෙනවා නම් සති සම්පජාන්‍ය තියෙනවා ආයතරගෙන ඉන්න පයට ආයතරගෙන ඉන්න මූල කර්මස්ථාන. එහෙම නැත්නම් ඊට දැනගන්න පුළුවන් මේ වෙලාවේ සද්ද තිබුණ නැද්ද? ගන්ධ රස පහස තිබුණ නැද්ද? නමුත් මේ රූපෙට යෑම නිසා මට පය අමතක වුණා, සද්ද අමතක වුණා, ගන්ධ රස පහස අමතක වුණා. අර ගිය රූපේ විතරක් මගේ චින්තනයත් එක්ක බැඳිලා මනාපමනාප නිසා දිග කතාවක් උදන්න පටන් ගන්නවා. මම දැක්කේ කුරුල්ලේ. මම දැක්කේ සමනලේ. මම දැක්කේ මලක්. මම දැක්කේ ඉන්ජෙක්ෂන් කට්ටක් කියලා කිව්වේ දවල්. මොකක් හරි දකින්න පුළුවන්. ඉතින් දැක්කට පස්සේ ඒක දිගට යනවා. මේ සක්මණේ මං හිතියේ දැන් දැක්කපු දේ අල්ලගෙන යනවා දිගට දිගට දිගට මේ අන වෙලාවේදී සද්ද නැහැ වුණාම නෙවෙයි. ඒ වෙලාව මොනම් ආදේතරාවක් කියන්නේ ඇති. ඒව අවලංගු වෙනවා අපට. ඒ ලස්සනම කැල තමයි මේ ඉන්ජෙක්ෂන් කට්ටර හිත ගිය ගමන් කකුල අමතක වෙනවා. ඒක ඕලාරිකයි. මෙන්න මේකයි බුදුහාමුදුරෝ දෙන මේ ආර්ය විනේ අනුත්තර ඉන්ද්‍රිය භාවනාව මේ දේවල් එකක්වත් උගුරට වඩා බේත් කරනවා නෙවෙයි. මේ කකුලේ පයේ කිසිම මනාපමනාප නැතු හොඳට තිබුණ හිත එකපාරට මනාපනාප කොප්පන රූපයකට ගියා. ගියාට පස්සේ යෝගාවචරය භාවනා කරන මගේ හිත මේ අරමුණේ පැවැත්වුවොත් හොඳයි කියන දැනීම සහිත යෝගාවචරයක් දන්නවා දැන් ට්‍රැක් එක මාරුනවා. කාය විඥානේ චක්කු විඥානේ බවට පත් වෙනවා මම දැන් දානවා. මොකද ඒක බොහොම නිකන් ගාන්ටාරෙන් ගාලා ඩෝන් ගාලා හිටිනෝගේ වැඩක්. ඊට පස්සේ බලද්දී ඒක අඳුරා ගැනීම නිසා පය අමතක වුණා. ඒක ඊයේ මම හිතන්නේ වාර්තා වෙලා තිබුණා. මගේ හිත පිට ගිය ගමන් අර පයේ දැනෙන දැනීම මේ ලේ වකේද මේ වමද මේ දකුණ මොකක්වත් මතක නැහැ කියනවා. ඒ විතරක් නෙවෙයි ශබ්දත් අමතක වෙනවා, ගඳත් අමතක වෙනවා, රසත් අමතක වෙනවා, පහසත් අමතක වෙනවා, හිතවිලිත් අමතක වෙනවා. ඒක අපිට න්‍යාය ධර්මානුකූලව එහෙම නැත්නම් අපි කියන අනාය විපස්සනාවෙන් එහෙම නැත්නම් තර්කයෙන් අල්ලන්න පුළුවන්. හරීම ලස්සන කැලලක් අපේ ජීවිතේ තියෙන. අපිට මේ සක්මන් කරන වෙලාවනේ දවල් අවදිලා ඉන්න වෙලාවට ඉඳුරන් 6ක් නැත්නම් ආයතන 6කින් ඒ ආයතන 6ටම අරමුණු ලැබෙමින් පවතිනවා. ඇහැ අරගෙන හිටියොත් රූප පෙනීමෙන් පවතිනවා, ශබ්ද ඇහිමෙන් පවතිනවා, ගන්ධ රස පහස තියෙනවා. හිතට හිසිවිලි එනවා. නමුත් විඥාණයට ගන්න පුළුවන් එකයි. ඒතර මේ 6 දෙනෙක් ඇවිල්ලා යෝජනා නාම යෝජනා බාර දෙනකොට විඥාණය කොයි එකද ගන්න කියන එක තීන්දුව කරන්නේ සංස්කාර විසින්. සංස්කාර කියලා කියන්නේ ඒ අනාත්‍යවරය යා තමයි කියන්නේ මේ සර් හම්බෙන්න යන්න බෑ මට දෙන්න ෆයිල් එක මම තමයි ඒකෙන් කොයි එකද ඔප්පු කරන්නේ කියලා හයම අරගෙන තෝරලා ලොක්ක ගාවට ගිහිල්ලා ඔප්පු කරනකොට එකයි ඔප්පු කරන්න පුළුවන් මොකද විඥාණයට එක සැරට එකයි ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ හයක් වෙන අරමුණු අහවල් දේ තමයි ලොක්කගේ මේසට යන්න ඕන කියලා මේ කරන සංස්කරණය. ඒකට අපි 16යි අපි බලුයි අපි ගැති අපි පුදුමාකාර නිවට න්‍යාලු ගතියක් තියෙනවා. කොච්චරද කියනනම් විඥානීය දරුවෙක් වෙන සංස්කාර වලට විඥානයේ නියාට නිවට නියාලු වෙනවා. අවිද්‍යාවච්ච සංඛාර සංඛාරපච්ච විඥාන. අවිද්‍යාව කියන තාක්කල් අපි කවදාකවත් කවුද මේ තේරීම කරන්නේ මේ තේරීම මට හිතසෝ පිණිස කරන එකක්ද මේ තේරීම මට නිවන පිණිස කරන එකක්ද මොකක්වත් නැහැ ඒ සංස්කාර මොකක් හරි එකක් ඇවිල්ලා තෝරලා දෙනවා දීපේක තමයි ඒක හරියට බොස්ට වැඩිය පියන් නැති වැඩේ තියෙනවා එහා ගිහිල්ලා තියෙන ෆයිල් එක තමයි වැඩේ යන්නේ. ආන්න මේ කටයුත්ත දකින්න හරි ෂෝක් තනක් තමයි මේ සක්මන් කරන වෙලාවේදී අපේ හිත පැදුරටත් නොකිය ඕන්න සූපිට යනවා. ඕන්න සද්දට යනවා. ඕන්න ගඳට රසට පහසට යනවා. කොයි එක හරි කමන්නේ. ඒ අනකොට අපිට කාරණා දෙකකින් අපිට අපේ හිත ගොඩ දා ගන්න පුළුවන්. අපේ හිත අරස කර ගන්න පුළුවන්. අපේ හිත නැවත නික්ලේශිත යන ගන්න පුළුවන්. අපේ හිත නැවත නිර්මත යන ගන්න පුළුවන්. අපේ හිත නැවත ക്ഷേම භූමියට ගන්න පුළුවන්. ඉතින් ඒ ගැනිල්ල තමයි අපි මෙතෙක් කරපු භාවනාවේ උපරිම ඵලය. අපේ හිත කිසිම ඡාඩයක් නැතුව පිටපයින්. පිට පැන්නට පස්සේ ආපහු මූල කර්මස්ථානෙ. එහෙම නැත්නම් ආරක්ෂක ස්ථානෙ. දැන් අපි දන්නවා මේ පළවෙනි දාසිය ආපුවාම මේ ඔක්කොටම කියලා දුන්න හදිසි හරි ගින්නක් අරගත්තොත් කොහෙද ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එකේ. ඒ හදිසියක් වුණොත් කියනවා වහාම වස්තු භෝග බලන්න යන්න එපා. අඩි උස සපත්තු දම දම ඉන්න යන්න එපා. දුවපන් මේ ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එකට කියලා. ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එක දන්නේ නැත්තම් ඒක කියලා දුන්නේ නැත්තම් ඒක මේ කුණගිල හය කරපු මනුස්සගේ දෝෂේ අපේ වැඩමුළු නායකයාගේ දෝෂේ. ඉතින් හැම වෙලාවෙම කියන්න ඕනේ මේ කුණගිල පාවිච්චි කරන මෙන්න චර්යාවද්දතියක් තියෙන මෙන්න මෙතන වැසිකිලි. මෙන්න මෙතන බොනවතුර. මෙන්න මෙතන කෑම. මෙන්න මෙතන අපේ ඇසෙම්බලි ග්‍රවුන්ඩ් කියලා. ඉතින් ඔය සතියෙන් අරගන්න මූල කර්මස්ථානේ තමයි ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එක. හදිස්සියක් හරි කලබලයක් වුණොත් ආපහු ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එකට යන්න ඕනේ බෝඩ් දාලා තියෙන්නේ. ඒක ඇඳලා පෙන්නනවා කිච්චිම මාර්ගින් එතෙන්ට යන්න කියලා. ඉතින් ඒ වෙනකොට ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එක දන්නේ නැති කට්ටිය තමයි භාවනා නොකරන අය. ඒගොල්ලන්ට සතිය අරමුණක් නැහැ. කලබලයක් වෙන බව දන්නේත් නැහැ. රූප බල බල සද්දාහා ඉති වටපිට බල බල ඉනවා. නමුත් කවුරු හරි දන්නවනම් මේ දීන හීන නියත න්‍යාලු මේ තුප්පහි ජීවිතයට වැඩිය මේ මොකද්ද මේක වෙන්නේ කියලා දැනගන්න ඕනේ කියලා. ඉතින් අපි ආර කියනවා යෝගාවචරය කියලා. එතකොට බුද්ධ ඥානංශ අපිට උපකරණ දෙකක් වෙනවා යන්න ඉස්සෙල්ලා සතිය පොඩ්ඩක් පිළිටවලා හදිසියකදී මෙන්න මෙතෙන්ද මෙතෙන් තමයි ආරක්ෂක භූමිය. මෙතෙන් තමයි ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එක කියලා පොඩ්ඩක් කියලා කියපන්. ඒක ඕක තේරුම් ගන්නව කල්යනා. ඒක දීසි නෑ. දෙක ඒ වෙලාවේදී කවුද මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඔක්කොම තියෙන මේ රූපෙට විතරක් හිත බඳන්න කොහොමද මේ කටයුත්ත වෙන්නේ දෙක තුන මේ විදිහට මේ අරමුණ කඩාගෙන මෙච්චර ලස්සනට හදාගත්ත නික්ලිහි අරමුණ කඩාන පැදුරටත් නොකිය හිත පිටපණින්නේ කාගේ සුභ සිද්ධියකද කවුද මේ දේ කරන්නේ අන්තිමට අපි වග ගේන්න එපා අපි ගෙවන්න එපා මේකට කඹරන්න එපා මෙතෙක් සංසාරේ වෙලා තියෙන්නේ ඕකයි. ඉතින් සාමේ නික්ලේශී වූ නිර්මල වූ ക്ഷേම භූමියක් පඳු මේ අරමුණේ ඉඳද්දී කොහොමද මේ ගස්ලා එළියට දාන එක පාට? දානකොට මේ ඕන්නම් ගස්ලා දාන්න හයක් අරමුණ තියෙනවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම. ඒකෙන් හරියටම රූපෙට විතරක්, ශබ්දෙට විතරක් කවුද විනිශ්චය කරන්නේ? ආන මේ ටික දිහා බලනකොට මේ මෑත ඉතිහාසයේ භෞතික විද්‍යාවේ දේවල් තියෙනවා, තියෙන දේ පේනවා, පේන දේ තියෙනවා කියන පචේ තමයි අපිට පන්ති කාමරේ ඉගෙනගන්නේ. ඒකමද ඇත්තටම වෙන්නේ. වස්තු එළියේ තියෙනවා මම ඒක දකිනවා. එහෙම නැත්නම් මම බලන නිසා ඒක පේන්නේ. ඉතින් මේ ධර්මතාවය පෙන්ලා දෙන්න ගියාම මේ ක්වොන්ටම් ෆිසික්ස් වල ඒ හොයාගත්ත විද්‍යාඥයන්ට මේක හෙලි කරගන්න බැරුව ගියා. ගොඩාක් කල් තටම තටම හිටියා මොකද මේ හෙලි කරන ධර්මයේ වාචික විද්‍යාවට විරුද්ධයි. එයා දන්නවා බලන නිසායි පේන්නේ. දැන් මෙතන අපි ඉන්නවා 60ක් 70ක්. මම ඔක්කොම දිහා බලන්නේ නැතුව එක්කෙනෙක් දිහා බැලුවොත් බලපු නිසා මට යව පේනවා නමුත් අනික් කට්ටිය නොපෙනියන. ඉතින් ඇයි මම මේ එක්කෙනෙක් දිහා බලන්නේ? ඒ මගේ සංසාරගත පුරුද්දක්. මගේ අබ්බැහියක්. මගේ ජම්ම ගතියක්. මගේ පුරුද්දක් මාව එතෙන්ද ඇදගෙන යනවා. මේ මේ ඇදගෙන යන එකේ වල රූපේ දෝෂයක්ද නැත්නම් රූපෙද කෙලෙස් තියෙන නැත්නම් මගේ හිතේ තියෙන ජඩ ගතියට මගේ හිතේ තියෙන කඩප්පුලි ගතියට මගේ හිතේ තියෙන ෂට ගතියට මගේ හිතේ මායාවි ගතියට මට ලක්ෂයක් වෙනකොට මගේ හිතේ තෙන්නම ඇදලා ආන්න මේ කටයුත්ත දිහා බලනකොට මෙතෙක්කල් බුදුහාමුදුරුව පහළ වෙනකන් ලෝකේ හිතුව අරමුණු වල තමයි කෙලෙස් තියෙන්නේ කියලා. අරමුණක් මතුනොත් මොන කරන්නේ? ඉතින් කෙලෙස්. බුදුහාමුදුරුවෝ කෙලස් තියෙන උඹේ හිතේ. උඹේ අරමුණට හිත යන්නේ උඹ මෙතෙක් කිනාව ජම්මාන්තර ගතියක් හැදියේ. මේ චේතනා නිසා, මේ සංඥා නිසා, මේ වේදනා නිසා. ඒක නිසා අරමුණට දොස් කියන්න යන්න එපා. මේක දිහා හොඳට බලන්න බලන සතියේ පහලච්චාව ඇතුව ඉන්ජි සංගරේ හදන විදිහේ ලක්ෂයක් අරමුණ තිනොට ඇයි උඹ ඒකටම ඇදිලා ගියේ? ග්‍රහයයන් ගියාද? දැන් කවුරු වුණියම් කරලාද? එහෙම නැත්නම් අරමුණේ තියෙන විචිත්තත්වය නිසාද එහෙම නැත්නම් හේතු අප්‍රත්‍යද කියලා හතරක් කාරණා පොට්ටපාය සූත්‍රයේ සාකච්ඡා කරනවා. මේ සාකච්ඡානේ බොහොම ලස්සනට පෙන්නනවා. දේවල් දෙනකොට අහවල් දෙය කියලා තෝරන්නේ උඹ තෝරන කමෙන් නෙමෙයි උඹේ නෝනා තෝරන්නේ. උඹේ දරුවා තෝරන්නේ. උඹේ අම්මා තාත්තා තෝරන්නේ. අපි එක එකනට භින්න රුචිකත්වයක් තියෙනවා. අන්නේ රුචිකත්වය කොහෙද තියෙන්නේ? ඒ ඉතින් සංසාරගත උපනිෂ්ඨේ ගති කියනවා ඇබ්බැහි කියලා කියනවා පුරුදු කියලා කියනවා අපි ඔළුවේ දාලා ස්ක්‍රිප්ට්ස් දෙනවා මොන හරි දුන්නොත් මේක තෝරපන් කියලා අපේ අම්මලා තාත්තලා අපේ ඔළුවට දාන පුංචි කාලේ භෞතික විද්‍යාවට තව ටිකක් දානවා රසායන විද්‍යාවට තව ටිකක් දානවා මේ භූගෝලය වන්නේ තව ටිකක් දානවා ප්‍රජාචාරය කරන්නේ තව එකක් දානවා ඉතින් මේ එක එක එක එක ස්ක්‍රිප්ට්ස් එනවා එකපාරට මේකට කනෙක් වෙන හැටි බලනකොට කාර්යම විචිත්‍රයි ඒකට දෙන්න උපමාවක්වත් නැති තරම් ඉතින් හිතනද අපි තේරුම් ගන්නකොට තියෙන සංකර භාවයේ කොහොමද අපිට සතියක් නැත්තම් කලබලයක් වුණොත් අරමුණ කියලා නැතර කරන්න ඕනේ සුද්ධ භූමියක් එහෙම නැත්නම් ඇසිබල් ග්‍රවුන්ඩ් එකක් නැත්තම් අපි මේක දිහා ගන්න තීන්දුවේ සහැල්ලුම තීන්දුව තමයි ඒක නිසයි ඒක තිබුණ නිසයි මම බැලුවේ. ඔය තමයි කැකිලි රජුලන්ගේ තීන්දුවේ ප්‍රධානම තේමාව. ඉතින් අපි කැකිලි රජුලන්ට වැඩි යහපන් අපි කන්න තියෙනවා. ඊට පස්සේ අපි ඒක ඔප්පු කරලා දෙන්න ඉතින් රණ්ඩු කරනවා, ගහපා දෙනවා. ඒක තියෙන නිසා තමයි දැක්කේ කියලා. ඒ කැකිල රජුරෝ ගත්ත තීන්දුව අපිට තුනේ පන්ති හතර පන්ති වෙන්නන්නේ. අවශ්‍ය නම් අපිට ඕනනම් බාහිර හොයන්න පුළුවන්. බාහිර හොයනවා කද්දාකත් නඩුවක විනිශ්චය කරන්න බෑ. බුදුජානනාංශය සඳහන් කරනවා මේ දේවල් වස්තු ගොඩක් තියෙනකොට එක දෙයක් තෝරන්නේ අපේ හිතේ තියෙන ඇබ්බැහිය නිසා අපේ හිතේ තියෙන ඒ දෙයට ඇදලා යන ගතිය. බොඩ මිනිස්සයා එකට යනක ධූර්තය කියලා වචන බුදුහාමුදුරුවෝ පාවිච්චි කරනවා. ස්ත්‍රීන්ට ඇදලා යන ස්ත්‍රී ධූර්තය, අක්කුදුත්තෝ, සුරාදුත්තෝ, චක්කුදුත්තෝ තේ යෝනරෝ ලද්දන් ලද්දන් විනාශේති තම්පරා බහුතෝ මුඛං. ඉතින් අපි ළඟ මේ ධූර්තයේ තියෙන තාක්කල් අපිට මොනම දෙයක්වත් හරියන්නේ නැහැ. ඇයිදල් කූඩේට වතුර පුරවනවා වගේ. මේ එකකව සදාචාරී සති සම්පජඤ්ඤයෙන් බයලජ්ජාවට බයලජ්ජාවෙන් ඉන්ද්‍රිය ධර්ම ඉන්ද්‍රිය සංවරයෙන් ඉන්ද්‍රිය සංවරයේ සීලේ කියන මේ ධර්ම પરම්පරාව වැඩ කරන්නේ නැහැ. ඉතින් මේක දැනගත් දැනගත්ත දවසේ එවනත ඒකට එල්ල වෙලා භාවනා කරන්න යන දවසේ මූලික අවශ්‍යම යෝගාචර දැනගන්න මේ ඔක්කොම තදබල පරිශන කරන්න ඉස්සලා අඩු ගානේ මම සතිය පිටන ආරම්භන දැනගන්නවා. ඒකල දැනගන්න ඕනේ මම ඉන්න පරිසරයේ අනිකුත් බාහිර අරමුණු ගොඩාක් තියෙනවා. ඕන වෙලාවක හිත පයින්න පුළුවන්. ඒ පණින අරමුණු රාශියෙන් අසවල් එකටම පයින්නවා කියලා ආරයක් තියෙනවා නම් ඒක මගේ ආරයක්. මගේ ජීනේ විශ්වවිශේෂී අබ්බැහියක්. මේක දැනගෙන මට ආයෙත් අරමුණට එන්න පුළුවන් නම් අපේ ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එකට මට පේනවා දැන් ඔන්න මට අරසාවක් තියෙනවා. ඊට පිට වෙන එක නෙවෙයි ප්‍රශ්නේ. පිට ගියාට පස්සේ එන්න පුළුවන්. ආන්න ඒක බලාන බලා ඉන්නකොට යනකොට තියෙනවා මගේ හිත හැමදාම එකම අරමුණට නෙමෙයි පයින්නේ මොකද්ද ආරයක් තියෙනවා මගේ මම ගොඩක් වෙලාවට මගේ හිත පිටපයින්නේ සද්ද නිසා එක්කම හිත පිටපයින්නේ වේදනා නිසා එතන මම හිතන්නේ හිතවිලි නිසා කියලා අපේ චර්චය අරගෙන බැලුවොත් භාවනා කරනකොට දෙන කමඨහන් වාර්තාවේ ඔය බොහොම සුළු ගාන එකේ අපේ හිත ඇදලා යන ඒක අපේ චරිත ලක්ෂණයක් ඒ නිසා භාවනාවේදී Tamange අරමුණ අඳුරාගෙන සත්‍ය අඳුරාගෙන බයලජ්ජා දෙක අඳුනාගෙන ඉන්ද්‍රිය සංවරය කරන ගමන් මගේ හිත ස්වභාවයෙන් අදින තැනක් තියෙනවා. ඒක මගේ ජම්මාන්තර ගතියක්. ඒක මේ කේන්දරේ බැලුවට වැඩිය පුද්ගලයා පිළිබඳ හොඳ නිගමනයක් කරන්න පුළුවන් දෙයක්. අන්න ඒක දැනගත්තා නම් ඒක මේ වැඩමුළුවකින් බලාපොරොත්තු වුණාට වැඩිය ලොකු දෙයක්. වැඩමුළුවක බලාපොරොත්තු වෙන සත්‍ය අඳුරලා දෙන එක විතරයි. ඒ නැත්නම් බයලජ්ජා දෙක අඳුරලා දෙන එක විතරයි. නමුත් මේ කරගෙන කරගෙන යන තමන්ගේ චර්ිත ලක්ෂණය බීතිකා එහෙම නැත්නම් දුචාල්චිකා හරියටම එක නැ එක නැ වෙනස් කම්මං සත්‍ය විභජති යදන් හිනප්පනීතතා එනිසා මේ කර්මාන රූපෝ අපේ චර්ිත ලියවිලා තියෙන කල්ලාතුර ඒසා තෝගයක් දුන්නාට පස්සේ අපි ඒකටම තමයි හැමදාම ඇබ්බැහි වෙන්නේ ඇදිලා යන්නේ අන්න ඒක දැනගත්තා නම් බාහිර අරමුණට පිංචිත් වෙන්න හෝ සතියට පිංචිත් වෙන්න හෝ බයලජ්ජාට පිංචිත් වෙන්න හෝ ඉන්ද්‍රිය සංවරය ටික විශාල ජයග්‍රහණයක්. එහෙම නැත්නම් ඔය නොදැනුවත්කමත් එක්කම අපි මැරලා ඒ සංස්කරණය කිරීම Taman ළඟ තොගයක් දුන්නට පස්සේ අපි කොට විශාල බුෆේ මේසයක් කරලා තිබ්බහම මගේ පිඟාන මම බෙදාගන්නේ මගේ රුචි අරුචිකම් අනුව. 60කට ගිහිලා කියන බෙදාගන්න කියලා 60 දිනාගේ පිඟාන සමාන නැහැ. එයා තෝරන්නේ ආගේ රුචිය අයිති ගන්න. ඒ වගේ තමයි අපිට මේ උදේ ඉඳලා ඇඳ වෙනකන් මේ හය ద్వාරයට තොරතුරු හෝ ගල ගලන. අපිව ටිකක් වැඩි කරගනිමින් ඉන්නේ මේ පොසත් වෙන්න පොසත් වෙන්න. කැලියට ගියාට අපි කැමති නෑ. මොකද දෙවෙතින ඒකාකාරී ගතියක් නේ. ඒ නිසා අපි කැලියට වැඩිය ගමට කැමති. ගමට වැඩිය නියං ගමට කැමති. නියං ගමට වැඩිය රාජධානියට කැමති. අගනුවර ඊට පස්සේ රාජධානිය වලට කැමති. ඉතින් ගිහිල්ලා අරකට තොරතුරු එන්න ආරෙනවා. එන්න ඇරියට මේකේ කොයි එක තමන්ගේ හිතසුව පිණිස පාවිච්චි කරන්නද කියලා දන්නේ නැහැ. ඒ නිසා අපි සත්‍ය අරමුණක් අරගෙන සක්මනකට ගිහිල්ලා සක්මනේ සතිය පිටවගෙන බැලුවොත් මේ හිත පිටපණින හැටි ඒකෙදී අපේ සතියට පිං සිද්ධ වෙන්න ආපහු අපිට ගෙනත් තියාගන්න පුළුවන්කම ලොකු ශක්තියක්. දෙක තේරෙයි මේ ගොඩක් බහුරූකෝලම් පෙන්වුවාට මගේ හිත තෝරන්නේ එකක්. බොහෝ විට එකයි සමාර්ග පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඒ කෙනා ඒකටම තමයි චෝදනා කරන්නේ. ඒ මගේ චෝදනාවේ පටිච්චසමුප්පන්න ගතියක් තියෙනවා. ඒ කර්මස්ථානාචාරවලට තියෙනවා මෙයාට තියෙන්නේ මෙන්න මේ පැත්තට පිටේ වනේ තියෙන මේවා පඳුරට බයයි වගේ. එයා ඒකට බයයි. ඒකට බීතිකාවක් තියෙනවා. ඉතින් අපි උදේ ඉඳලා ඇඳ වෙනකන් ඉන්න බීතිකාව. අපි වෙලින්ටන් වල තියෙන සතිපාසලේ බීතිකලයිස්ට්ක් හදලා දුන්න ළමයින්ට. සමහර ගෝන් සනබයි. සමහර ලණුවක් අතගෙන බය සර්පෙක් කියලා. තව සමහරවල් ඒක වර්ණ වලට බයයි. ඒ ටික දීලිවල්ලා කිව්වා අඳුරගන්නයි කියලා. එක්කෙනෙක්වත් නැහැ එහෙම බීතිකාවක් නැති කෙනෙක් ඇත්තේ නැහැ. ඒ බීතිකාවේ ඉන්නේ කෙලෙසය. ඒක නිසා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වා අපිට යම් කිසි කුසලතාවයක් එන්නේ අපි චිත්ත වලට දක්ෂයි ගණන් වලට දක්ෂයි මොලේ නරක කරයි කියලා. මොලේ නරක වෙච්ච නිසා උට හොඳට ගණන් පුළුවන්. අපි හිතන්නේ ඩබල් මැච් ගන්න නිසා ඩබල් ප්‍රොමෝෂන් තියෙන නිසා හොඳ එකෙක් කියලා. අපේ අපේ පවුලේ ඔක්කොටම හැමදාම ගණන් වලට පළවෙනියා තමයි. මට මේ මොලේ නරක කරලා නෑ. මම මං ගණන් බෑ මට. අපි ඔක්කොමකට බයින පන්ති කොරියම් අයකට පුළුවන් නංගිට පුළුවන් මල්ට පුළුවන් ඔක්කොම ගණන්. මට හරි සන්තෝෂයක් තියෙනවා. ඉතින් මොකක් හරි දක්ෂකමක් තියෙන එක්ස්පර්ට් කෙනෙක් උට හනීප කරන්න බැරි පිස්සුවක් තියෙනවා. ඔය ලෝකේ හිටපු ජීනියස් මිනිසුන්ගේ gedara ගෑණි කියනවා. ලෝක රටට ජීවිතය සුණට ගෙදෙට්ට අමු බැට්ටයි. ඉතින් ඒ අපි මොකකට හරි ඇදිලා ගියා නම් මොන හරි රූපයකට හරි ශබ්දයකට හරි ගන්නේ ඒක මේ චම්මගත දෙයක්. වසංගන්න එපා. අපි මෙතෙක් කල් කිරීක වසංගපු එක. සර්වඥාන්සේ ඉදිරියට ආශය අනුසේ ඥාන වලට අපි වචන දෙක කතා කරනවා. සර්වඥාන්සේ මේක කණ්ඩ යන්නේ ගිහි ගිහි දහ කණ්ඩ යන්නේ පොල් ගහ කණ්ඩ යන්නේ. කමටහන් වාර්තාව කියවනකොට අහගෙන ඉන්න කෙනාට හොඳට තේරෙනවා අවංකව නම් ලියලා තියෙන්නේ මේක යන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා. කවදා හරි ඒක තමන්ටම තේරෙනවා. කොහොමද තේරෙන්නේ? මේ සක්මන් කරනකොට දන්නවා ඉස්සරහා තියෙනවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. මගේ හිත යන්න පුළුවන්. යන්නේ ජම්මාන්තරගත විදියට. පටිච්ච සමුප්පන්න. උකට තරහ වෙන්න එපා. හැබැයි බය නම්, සැක නම් ආපහු අරමුණට ගෙන දාන්න නැත්නම් බලන්න මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ රූපෙට විතරක් හිත යන්නේ. මේක මම වග කියන්න ඕනේද? කොටිම්ම. එහෙම නැත්නම් මේ මගේ සුභ සිද්ධිය වෙනසද මේක වෙන්නේ. දැන් මෙතෙක් කල මම මේව ගැන දන්නෙත් නැහැ. ඉතින් වෙච්ච දෙයට එන්න හේතුද කියාගෙන බබාව ලබාව පංගහරි තමයි බබාව හම්බෙන්නේ කියලා ඔය ඇවිද්දා අපි මෙතෙක් කල. අපිට සබ්ජෙක්ට් තිබුණේ නැහැ, ඉන්දිය සංවරයක් තිබුණේ නැහැ, බයලජ්ජාවක් තිබුණා ඔය ගියා. දැන් මේක තේරෙනකොට පුදුම බයක් හිතෙනවා. පුදුම බයක් හිතෙනවා අපි කොච්චර අසරණද අනාථද මෙච්චර සසරන සනාත ශාසනයක් තියෙද්දී අපි මේ ඉඳුරම් පිනවමින් දරුවන්ටත් ඒක කියලා දෙමින් දෙමාපියන්ටත් ඒක කරමින් මේ නටන්න නැතිල. ඉතින් කොහෙද සීලයක් තියෙන්න පුළුවන් වෙන්නේ? ඒක නිසා වස්තු ගොඩක් මැද අපි කියන ස්වයංවරේ කියලා කියන ඉස්සර ලස්සන කුමාරයෙක් හිටොත් රටේ ඉන්න ඔක්කොම කුමාරිකාව ගෙනල්ලා ඒ කුමාරයා කියන කොයි එකද කියලා තෝරගන්නේ. ඒකට කියනවා ස්වයංවරේ කියලා. ඉතින් ඔක්කොමලා ඉන්න කුමාරිකාවෝ වැඩ බෙන්නගෙන ඉන්නේ. දැන් මේ කුමාරයා කොයි එකකටද තෝරයිද දන්නේ නැහැ. ඉතින් හැඩ වැඩ දාගෙන අනම්මලා ඉතින් කුමාරයා මෝඩෙක් නම් එකෙක් තෝරපු ගමන් අනිත් සියර මූත් එක තරහ වෙනවා. එක එකක් තෝරන්නේ නැතුව හිටියොත් ඔක්කොම මොකේ පැත්තේ දැන් මට කිසිම කෙල්ලෙක් එක්ක කිසිම තරහක් නැහැ මොකද එක එකක් තේරුවේ නැහැ මේ වැදපු යෝග හරියට බලනවා ගෑනුන්ට මෙහෙමයි යක්ෂණී වගේ සවාංශ හැපින්නි වගේ සවාංශ පුදුමයි මට මට ඊවි ගන්න නෑ. මොකද මම එකක් අවදලා නෑ. තාම ඇප්ලිකේෂන් එක ෆ්‍රී මගේ. ඕක ඒක පොඩ වයස වැඩි ඒක වෙනම කතාවක්. අපි හිතනවා ඒක මේ අවස්ථාව පැහැරීමක් කියලා. අවස්ථාවේ එකට දීපු ගමන් අනිශ්චයල්ලම් ප්‍රතික්ෂේප කිරීමේ සාපේනවා. මේ හයයි අපිට පේන්නේ. අරමුණු හයයි තියෙන්නේ හැ කන දිව නාසය කියලා. නමුත් ඇහි විතරක් වර්ණ සහ සතන් කියලා දෙකක් තියෙනවා. ශබ්දවල ලක්ෂයක් ಜಾති තියෙනවා. ගන්ධවල විවිධ ලක්ෂ જાති. ඒ නිසා මේකෙදි පැටලුණාට පස්සේ පඹගාලේ පැටලිච්ච හිවලෙක් වගේ අපි වටපිට බලබලා මුකේට මුකේට යනවද කියලා එක එක්කවත් පොත් පොත් බුක් කීපින් නෑ. එකකටවත් චාරයක් නෑ. එකකටවත් න්‍යායපත්‍යක් නෑ. හදා ගන්න ඕන නම් ඉස්සල්ලාම සතිය පිටවන්න ඊට පස්සේ බයලජ්ජාව පිටව ගන්න ඊට පස්සේ ඉන්දිය සංගට ඇවිල්ලා තේරෙයි මේ ඉඳුරන් හැතරෙන්නේ කෙලින්ම කාමයේ හැටියට. ඒක චේතනාවල හැටියට. ඒක දකින්න එක සිදු වෙනකොටම දකින්න එක කාටවත් පුළුවන් වෙන්නේ. දැන් මගේ හිත ඇයි මේකට පැන්නේ කියලා මගේ අම්මට ඕන වුණත් බලන්න පුළුවන්. මහලගේ එහා පැත්තේ සක්මන් කරන එකට බලන්න පුළුවන්. අඩු ගානේ බුදුරජාණන් වහන්සේටවත් බෑ. අඩු ගානේ බුදුරජාණන් වහන්සේටවත් බෑ. බුදුන් අපිට උපකරණ ටික දීලා තියෙන ඔන්න පුතෝ වැඩි. ඔය ඉස්සෙල්ලා ඉස්සෙල්ලා සක්මන් කරලා සක්මන සත්‍ය පිහිටව ගනි. පිහිටලා බලාපොරොත්තු වෙන්න එපා හිත පිටයි කියලා. ඔබ දැනගනින් පිට යනවා ආපහු පිනක් යන දැන් ආරක්ෂක භූමිය තියෙනවනේ ඇසෙබිලි ග්‍රවුන්ඩ් එක. උගේ තියෙතිය ඉඳලා මේ පිට යන ආරේ බලපන්. ඔබට වැඩියෙන් රූප වලින්ද බාධා වෙන්නේ. ශබ්ද වලින්ද, ගන්ධ වලින්ද මේක උඹේ කැරක්ටර් ට්‍රේට් එකක්. පෞරුෂත්වයේ අත්‍යන්ත ලක්ෂණයක්. මෙන්න මේක දැක ගන්න සතිය දර්පණ තලයක් වාගේ ආදාසයක් වාගේ අපේ පිළිඹු වැටෙන්න පටන් ගන්නවා ටික වෙලාවක් යනවා. එතකොට තේරෙනවා මේක දන්නේ නැතුව කවදාකවත් සීලයක් රකින්න බෑ. අපි සීලය රකින්නේ රට්ටුන්ට පෙන්නේ. දැන් මේක වුණාට පස්සේ තේරෙනවා සක්මන් කරනකොට අපි දන්නවා හිත පිටපනින්න පුළුවන් මනාපමනාප පහළ වෙන්න පුළුවන් ඒක බොහොම ගොරෝසුයි. හම්බුණාට පස්සේ Tamanට ඕනේ නම් මූල කර්මස්තන්න ඇවිල්ලා අරසා වෙන්න. නැත්නම් දැනගන්න පුළුවන් මේ මගේ යන ආරේ මේ පැත්තට තමයි මේක අදින්නේ කියලා දැනගත්තට පස්සේ එයාට වගකීමකින් යුක්තව සීලය පිළිබඳව වගකීමකින් යුක්තව කටයුතු කරන්න පුළුවන්. එතෙන්ට එනකමොත් අපි සීලයක් රැකලා තියෙනවා. ඒක හරියට අර අපි සෙල්ලම්ගේවල් පොඩි කාලේ හදලා අම්මගේ ඇඳුම් ඇඳගත් එකට අම්මා කියනවා තාත්තගේ ඇඳුම් ඇඳගත් එකට තාත්තා කියලා අපි සෙල්ලම් කරනවා. ඒක උඩින් අම්මා තාත්තා තමයි එතන. නමුත් මේ තාම සෙල්ලම් ගෙදර. තාම වැඩියට බැලලා නැහැ. දැන් ඊට ඊට වඩා වෙනස් දෙයක් තත්ත්වේ. අමාන්නේ වගේ සීලය මේ වගේ සතියෙන් හිරිය බයලජ්ජාවෙන් හිරියොතප්පලින් ඉන්දිය සංවරයෙන් පිළිහිටියට පස්සේ එයාට මේ සීලය පිළිබඳව ඇති වෙන විශ්වාසය කොච්චරද කියනවනම් ඔය සීලයමයි අපි මෙච්චර ආශ කරන සමාධියට එකම හේතුව. තමන්ගේ සීලය මෙනෙහි කිරීමම සමාධියයි. සීල පරිභාවිතෝ හෝති සමාධි මහප්පල සීල පරිභාවිතෝ සමාධි මහප්පල හොනි මහානිසංසා. අපිට සීලයක පිළිහිලා තියෙනවා නම් අයි විනම සමාධියක් ඉල්ලන්න ඕනේ නෑ. සීලයක පිළිහිලා නැතුව කොච්චර නැතුව සමාධියක් එන්නේ නැහැ. ඒ කියන්නේ කවුරුත් කරපු සාපයක්වත් කවුරුත් දෙන ආශිර්වාදයක්වත් නෙවෙයි නැන්නම් සමාධිය නැත්නම් සමාධිය වඩන්න බෑ අපිට සතිය වඩන්න පුළුවන්. බයලජ්‍ය වඩන්න පුළුවන්. ඉන්ද්‍රිය සංවරණ ඒ හරහා ධර්ම પરම්පරාව හරහා අපිට නැති සමාධිය ගන්න පුළුවන්. ඒක නිසා කොයි වෙලාවක හෝ අපිට මේ සමාධිය නැත්තම් සර්වඥංශ කෙලින්ම අහන්නේ සීලේ කැඩලාද කියලා. සීල ගැන සැකද කියලා. නැත්තම් මොකටද බම් බය වෙන්නේ? සීල තියෙන ඕනම කෙනෙකුට සමාධිය ඕන ලාක එන්න පුළුවන්. මේ සීලේ නැතුව අපි නිකන් සමාධිය ගන්න ගියාට ඒක වෙන්නේ නැහැ. ආන්නේ වගේ යෝගාවචරය මේ භාවනා ජීවිතය ඉදිරියට යනකොට යනකොට ධර්ම પરම්පරාවේ යම් යම් දේවල් ප්‍රත්‍යක්ෂ ඥානයට මුසු කරගන්නවා. යම් යම් දේවල් අන්වේ ඥාන වලට ණය විපස්සනාට මුසු කර ගන්නවා යම් යම් දේවල් සුතමේ ඥානට මුසු වෙනවා ඉතින් හිමීට හිමීට වෙන තරම මේ ගමන යන්නේ ඉතින් ඒක නිසා මේ අපි අරමුණට හිත පිහිටවන්න උත්සාහ කරන වෙලාවක අපි මේ සමත්යක් වශයෙන් ගත්තොත් මේ යෝගාවචර ගැන ගනිමු පරියන්කේ ඉඳගෙන මම හිත පිහිටවන්න යනවා ආනපාන සක්මනේදී මම හිත පිහිටවන්න යනවා වම දකුණේ දත්ම දිනකොටම දත් ඒ කියලා අපි දන්නවා දැන් හිත පිටවන්න ඕන තැන. ඉතින් කාට හරි මේ සබාවේ මේ ඕනම ඉරියව්වක හිත පිටවන්න ඕන තැන දන්නේ නැත්නම් කරුණා කළ එක අහලා දැනගන්න. එහෙම නැත්නම් මුළු වැඩමුළුවම සාර්ථකයි. දවසේ ඕනම වෙලාවක හිත නන්නත්තර වුණොත් අරසාව පිංසු කියලා නතර කරන්න ඕන තැන දන්නේ නැත්නම් අපිට ඒ කියන්නේ කමට අහන්න ලැබිලා නැහැ. මේ ඉඳගෙන ඉන්නකොට ලක්මන් ගන්න ටික නෙවෙයි. ඒක ඒක හරහා තමයි කියලා දෙන්නේ හැම තැනකදීම අපිට හැම වෙලාවෙම ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එක දැනගෙන ඉන්නවා. අදිශයක් වුණොත් මෙතෙන්ට යන්න කියලා. එහෙම දන්නේ නැත්නම් අසරණයි අනාතයි. එහෙම දැනගෙන මේ වැඩේ කරනකොට මේ හිත පුදුමාකාර විදිහට නන්නත්තර වෙනවා. අපි හිතන එක මගේ දෝෂයක් නෑ මේ මානව හිත. ඒක මට කියලා විශේෂයෙන් නරකකුත් මට කියලා විශේෂයෙන් හොඳකුත් නෑ. හැබැයි මේක පුංචි අසසිලක් කියන නැවත නැවත යොදවන්න යොදවන්න නැවත නැවත ඒකට කියන සතතාභ්‍යාසය කරන්න කරන්න தત્ත්වයේ Tamange පාලනයට ටික ටික ටික ටික එන්න පටන් ගන්නවා. අන්නේ පාලනයට தત્ත්වේ පැමිණීම කිසිම කෙනෙක් බලාපොරොත්තු වෙච්ච මට්ටමට එන්නේ නැහැ. ඒක ඉතාමත් මෙහෙමිට සිද්ධ වෙන්නේ. නමුත් වෙන ක්‍රමයක් නැහැ. වෙන ක්‍රමයක් නැත්තේ. ඒක නිසා අපි සක්පනේ ගමන් කරන වෙලාවේදී මේ පේන දෙයක් කරා නැත්නම් දකින අහන දෙයක් කරා අපේ හිත පිටියන අවස්ථාවක් ගත්තොත් අපේ සදාචාරය දන්නවා සක්මනේ ඉන්නා තාක්කල් කෙලෙස් නැහැ. ඒ විතරක් නෙවෙයි භාවනා වැඩෙනවා. ඒ විතරක් නෙවෙයි කුසලතාවය වැඩෙනවා. නමුත් පැදුරටත් මුඛ්‍ය හිත පිටපයින්. මෙන්න මේ වගේ වෙලාවක මේ මනස මේ වැඩ කරන ආකාරය පිළිබඳව ඒ බණ පොතේ එක ක්‍රමයක් කියලා දීලා තියෙනවා. ඒක හුඟක් ගවේෂණාත්මක විග්‍රහ කළ නැහැ. නමුත් මානසික විද්‍යාවේ නැත්නම් ස්නායු ශල්‍ය විද්‍යාව නැත්නම් මොළයේ පිළිබඳ විද්‍යාවේදී මේක හොයාගෙන ඒගොල්ලෝ කියනවා මේ මොළයේ මේ යම් තේරීම් බේරීම් කරනකොට ක්‍රම දෙකක් පාවිච්චි කරනවා. එකක් සහජාසයෙන් ඇබ්බැහියට අනුව මුලේ යට ඉඳලා එක පාරටම මීයක් දැකපු පූෂෙක් කරනවා වගේ ඉතාමත්ම වේගෙන් අරමුණු කරා ඇදිලා යන වේගයක් තියෙනවා යටසිට ඉහළට ඒක හිතන්නේ නැති හිතවිලි වේගයක් අපිට හිතා ගන්න බැරි තරම් හිතවිලි වේගයක් මොකද සදාචාරමේ සුගාව තියෙනවා ඒ වගේ දේවල් එහෙම අයාලේ යන්න දෙන්නේ නැතුව එහෙම ගියාට හැකි හැකි වෙලාවක ශක්ති සම්පන්න මනසක් ඇති වෙලාවේ හිත වඩා ආරක්ෂාකාරී උදාසීන තැනක තියාගන්නයි කියන්නේ. ඉතින් මේ පහළණයක් කරන්න පුළුවන් தত্ত্বය හිතේ වැඩෙන්නේ අවුරුදු 6 විතර ගියාට පස්සේ. ඒ නිසා පොඩි ළමයි තුල එහෙම පාලනය කිරීමේ ශක්තියක් හෝ බයලජ්ජාවක් හෝ සීලයක් අපේක්ෂා කරන්න බෑ. නිසා බාල වයස්කාරයෙකුට දඬුවම් නියම කරන්නේ නෑ උසාවිය. ඒ දරුවට චෝදනා කරන්න බෑ. මොකද එයාගේ මොලේ ඒ කොටස් වැඩිලා නෑ. ඒ නිසා උසාවියට අයිතියක් නෑ. පොඩි දඩුවෙක් වැරද්ද කරුවයි කියන්නේ. මොකද එයාගේ තියෙන්නේ අර උරග මනස. ඒකදී අම්මා තාත්තයාට පැහැදෙන්න ඕනේ දරුවට අම්මගේ අනුකම්පාව ලැබෙන්න ඕනේ. එකක් ගින්න රත් අත දානවා. ඊටපන්දක් කමුණොත් ඒක කනවා. ඔය විචුලා කනවා. ඉතින් নানা ආකාර ගුල්ම රෝග තියෙනවා උන්ද. ඉතින් මොනව කරන්නේ? ඒත් හය පැන්නට පස්සේ අපි ඉස්සෙල්ලා හිතුවේ ආයේ මේ මොලේ හදන්න බෑ ඒ මොලේ හයෙන් පස්සේ මේක hard wire circuit එකක් වෙනවා. ඒක එහෙමයි කියලා. නමුත් දැන් අවුරුදු 20කට 30කට පස්සේ හොයාගත්තා පුහුණුවක් කරා යම් එක නැවත නැවත හිත යෙදවීමක් කරා මේකට අනුපස්සනාවක් කරා මේ මොලේ කොච්චර බැහැයකට නතු වෙලා තිබා හදන්න පුළුවන් කියලා. ඒ හදන්නේ ශික්ෂණ තුනක් කරා. සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා. ඉතින් මේක සාමාන්‍ය බටහිර ඥානෙ නෑ. පටිච්ච ඥානෙ තියෙන අශික්ෂිත කම. ශික්ෂාවක් කියන එක ඒගොල්ලෝ හිතන්නේ මේ බිහිම් පටවගත්ත අනවශ්‍ය කරදරයක් කියලා. නමුත් මේ මොලේ හොයන යනකොට පේනවා මේ අලුතෙන්ම මානවයාගේ චීරපාය සත්තුන්ගේ අලුතෙන්ම හැදිච්ච කොටහි තියෙනවා යට මනසේ කෙරෙන මේ උර්ග මනස පාලනය කිරීමේ ශක්තිය. අන්න ඒක නැවත නැවත පරීක්ෂා කිරීමෙන් නැවත නැවත කිරීමෙන් එnde ende ende ende අර එකපාරට වහාම තීන්දුව කරන අධිවේගී චින්තනය අර කල්පනාකාරී හිමීට කරන චින්තනයෙන් පාලනය කරන්න පුළුවන් ගතියක් තියෙනවා. එතකොට මේ චින්තන ධාරා දෙකක් වැඩ කරනවා යමක් ඒක අපිට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා එකකින් එකට අරමුණු මාරු වෙනකොට. ඉරියව්වෙන් ඉරියව්වට මාරු වෙනකොට. එහෙන් කනට මාරු වෙනකොට. ආශ්වාසයෙන් ප්‍රශ්වාසයට මාරු වෙනකොට. ඉතින් මේ මාරුව තමයි ජීවිතය කියන්නේ. නැත්තම් අනිච්ච. ඒ අනිච්ච මාරු වෙන හැම වෙලාවෙදීම වැඩ කරන්නේ අර වේග ධාරාවකින් යුක්ත තිරිසන් මනසද උරග මනසද එහෙම නැත්නම් ඒක දිහා බලාන ඉඳලා පාලනයකින් යුක්තව කරන හික්මීමද කියන එක මේ තමන් තමන් කරගන්නවා මිසක්ක උසාවියෙන් දඩුවම් කරලා හිරේ විලංගුවේ දාලා කරන්න බෑ ඒ නිසා අද තියෙන අධිකරණ නීති ක්‍රමයේ 100%ක්ව පරාජිතයි කිසිම දැනක දැනගත්ත කෙනෙක් නෙවෙයි මේ නීතිපද්ධතිය හදලා තියෙන්නේ. මේ දැනගත්ත කෙනෙක් නෙවෙයි නීතිඥයෝ වෙලා තියෙන්නේ. දැනගත්ත කිසිම කෙනෙක් නෙවෙයි අධිකරණේ බෙන්ච් එකේ ඉන්නේ නැත්තම් විනිශ්චයකාරවෝ. ඒගොල්ලෝ තියෙන්නේ මේ කාමයේ දනවන දෙයන්නාසි ලෝකේ ඉන්නවා කියලා මේ ඔක්කොම කරනවා කියන පද්ධතියක තියෙන්නේ. අඩු ගානේ ලංකාවේ තාම වැඩ කරන්නේ රෝම ලන්දේසි නීතිය. රෝමේවත් ඒක පාවිච්චි කරන්නේ නැහැ. ඒ තරම්ම ඒ තරම්ම බැහැහිකට ලක් වෙච්ච ජරා ජාතියක් අපි. මේක හදන්න පුළුවන් බොඩි ජුරිස්ප්‍රුඩන්ස් කියලා බෞද්ධ පද්ධතිය ක්‍රමයට යන්න. අපේ රජය දෙන්නෙත් නැහැ කිසිම කෙනෙක් ඉඩ දෙන්නේ නැහැ. මේ සාධාරණ කරන්න පුළුවන් බුදුහාම මේක විනිවිද දැකලා තියෙනවා. කිසිම කෙනෙක් කරන්නේ. අපි අර සම්ප්‍රදායට ගැති වෙලා කරගෙන යනවා. කෙසේ නමුත් කවුරු හරි හිතනවා නම් අපි භාවනා කරනවා අපි ඉන්ද්‍රිය සංවරය කරනවා අපි සීල් රකින්න නිසා මම මට හදිසියක් වුණොත් නතර වෙන්න ඒ වේදිකාව නැත්තම් ඒ ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එක කොහේ හරි හදලා තියාගන්නවා හදලා තියලා මේ හිත පනින වෙලාවේදී මේ තරම් ඉක්මනට අස සදාචාර සම්පන්න නික්ලේශී තැන ඉඳලා අර ජරාවට හිත පනින්නේ කොහෙන් එන ජවයක්ද මේක කාගේ හිත සුව පිණිසද කරන්නේ මේක ਸਰබලදාරි දෙවියන් වහන්සේ කියලා කියනවා ඒ අන්‍ය ආගම් අය. සර්වඥාන්සේ දේශනා කරන පැහැදිලිවම කවුරුත් කරන එකක් නෙවෙයි. ඒක පොට්ටපාය සූත්‍රයේ සඳහන් කරන එහෙම හිතක් මෙහෙම අන්දබන්ද වෙන්න බලවත් දෙවි කෙනෙක් බලපාන්න පුළුවන්. බණ භාවනා කරන ශ්‍රමණෙක් බලපාන්න පුළුවන්. එහෙම නැත්නම් මේක ආත්මය කියලා හිතා ගන්න පුළුවන්. මේක තමයි ආත්මෙච්ච මොනව කරන්නේ කියලා. දැන් ඉතින් මේකට න්‍යායක් හදන්න බෑ කියලා. ඒක අහේතු අප්‍රත්‍යය කියලා. ඉතින් මේ කියනකොටම බුදුරජාණන්සේ පොට්ටපාද කියනවා අහේතු අප්‍රත්‍යය කියන එක මම මුලින්ම විසිකරලා දානවා. දැන් මේකට හේතුවක් තියෙන එක පටිච්චසමුප්පන්නයි. ඒ පණින්නේ ඔබ ගිනාපු ජම්මගතියකට. ඉෂා පයින් පයින් හැම වෙලාවෙම ආරක්ෂක භූමියක ආරක්ෂාව තියානේ පයින් හැරි බලපන්. බලනකොට ඔකේ ආරයක් පේනවා. අන්න ඒක දැකීම සමත භාවනාවේ නෑ. සමථ භාවනා කියන්නේ හිත ඔහෙ එක තැනක තියාන ඔය නිකන් පොඩ්ඩක් ටිකක් කුමාර පදමට ගහලා ජොලියක් ගහගෙන ඉන්න එක වගේ එකක් තියෙනවා. තරහ වෙන්න එපා. ඉතින් ඔය කිව්වට මම මේ මේ සමතේ කරන කට්ටිය සමාජලට ඕවා කියනකොට හිතනවා මම හරීම ඒක වාක්ෂිකව කතා කරනවා කිය. නමුත් විපස්සනාදී කරන්න මෙයාට පණින්න දෙනවා. පණින්න දීලා පණින ආරේ බලනවා මේක කේල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ කියලා. එතකොට මම මයිදියා බලන්නේ විවේචනාත්මකව. මම මම දිහා බලන්නේ විවේචන මම දන්නවා අධිවේගයෙන් මගේ හිත පැනලා ඉවරයි. ඒක ඒක මේ හිතවිලි රටාවක් නොහිත කරන හිතවිලි රටා. හිතවිලි වේගයක් නොහිත කරන තරයි. ඒ තරම්ම වේගෙන් මීයට පයින්ව පූසා. උරගා. ඊට පස්සේ අර ලේ පිටාර සතා අඬද්දි කන ඇහැටි. ඔබ තමයි උරගයාගේ ඇහැටි. හැම වෙලාවෙම පොඩි එකා මැරෙන්නේ ලොකු එකාගේ හක්කේ තමයි. ඉතින් අපි අර කඩප්පුලි මනසේ හිටියොත් ඔච්චරම තමයි ආයේ අපි මොන තරම් සුදුරු දෙන හිටියට බාපණ දාගෙන හිටියට අටසිල් අරගෙන හිටියට මේ සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ තිබ්බට ඇතුලේ තියෙන ওই මනස. ඔකෝ අපිට ඕන උනාට අදිෂ්ඨානෙන් ගන්න බෑ. නමුත් අපි දාලා තියෙනවා නම් සතිය අපි දාලා තියෙනවා නම් බයලජ්ජාවට බලන්න පුළුවන් මේ පයින් පිම්ම. බලලා මේක දෙදේ දැනගත්තොත් විතරයි අපිට බෙහෙත් ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා ඒ ඉහළ සිට පහළට එන ඒ හිතේලි ධාරාව සදා හරිගස්සා ගන්නලද සදාචාරයක් අනුව හරිගස්සා ගන්නලද බයලජ්ජාවක් අනුව අපි මේක දිහා බලලා කරන්න ගියොත් හැම කෙනාටම තියෙන පශ්චාත්තාපය. සියර සියකම පශ්චාත්තාපය. ඒ නිසා උගව දෙනෙක් ඒකට යන්නේ ඊට මීට වැඩි ඒව නොබලා අර කුණු මුන්නට දාලා වහලා පැත්තකට දාලා නිකන් කිසිම කෙනෙකුට පෞරුෂත්වයක් නැහැ. ඒ තමන්ගේ හිත මේ පයින් හැටි දිහා බලන්න. ඉහළිවල ඒක අපේ ගුරුනාංශල කියලා කියන්නේ කර්මස්ථානචරයට කියන්නේ මෙන්න මේ මනෝර මම හිත නිතරම පයින්නේ සද්දවලට මගින් පයින්නේ රූපවලට මගින් පයින්නේ හිතවිලි වලට කියලා ඒ තෝරලා දෙන්න එයා මේ අවංක වාර්තාවක් දුන්න නැත්නම් කාටවත් කරන්න බෑ ඉතින් මේ වාර්තාව ගෙත්තමක් නම් හිතවිල්ලක් නම් හිතලුවක් නම් කවදාකවත් වැඩක් වෙන්නේ නැහැ ඒ නිසා ආන්නේ විදියට භාවනා කරනකොට වෙන සිද්ධිය සිද්ධිය වශයෙන් අපිට දැනගන්න පුළුවන් කියන එකයි බුදුජානනාංශ මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියන්නේ භාවනනි තංචකෝ ඕලාරිකං සංකතං ඕලාරිකං පටිසම්පනේ හිත පනින පැම් පිනිල්ල ඉන්න හරීම ගොරෝසුයි කියලා කියනවා. හරියට ටෙලිවිෂන් channel එකේ එක channel එකක ඉඳලා අනිත් channel එකට channel එක කැඩුවා වගේ. ඉතින් අපි දන්නවා එක channel එකක් කරනකොට අනිත් channel පේන්නේ නැහැ කියලා. ඉතින් අපි හිතගන්න channel 6ක් තියෙන ටෙලිවිෂන් එකක් තියෙනවා. අපි දාගන්නවා. ඉතින් අපි බලන එකේ අසභ්‍ය දෙයක් පෙන්වනවා. ඉතින් පවුලේ කට්ටියක් ඉන්නකොට ඊට පස්සේ ඉන්නත් මෙයා කාරක ඔක්කොම බලලා ඉවරලා පත්‍රයට ලියනවා. අනේ මේ දවස්වල ටෙලිවිෂන් වල පෙන්නනවා. ඉතාලම කඩප්පුලි නොකෑමනා දහවතුරයි වගේලා ඔක්කොම බලලා ඉවර වෙලා පත්‍රයට කියනවා ඉතින් යකෝ ඌට පුළුවන් අනිත් channel එකට යන්න එක නම්. නැත්තම් ඔය on off button එකක් තියෙනවා. ඒක කරන්නේ නැහැ. ඔක්කොම බලලා අධ්‍යක්ෂකට බයිනවා. අද කාලේ පෙන්වන චිත්‍රපටි පවුල කට්ටිය බලන්න බැරි જાතියවයි කියලා කොහොමද දන්නේ මම මුලින්ම අගටම බල්ලා බල්ලපු. ඉතින් කඩප්පුලිය ඇත්තටම අධ්‍යක්ෂකද නැත්නම් මේ බලන එකාද කියලා බැලුවොත් කැකිල රජුගේ තීන්දුවක් තියෙනවා. හැම වෙලාවෙම ඒක නිසා අපි හිතනවා තියෙන නිසයි පේන්නේ කියලා. නමුත් මේ හයෙන් අපි ඒක තෝරපු නිසා ඒක අපිට පේන්න පටන් ගන්නවා. ආන්නේ විදිහට අපිට මේ මනෝය මානවයට විතරක් තියෙන සුවිශේෂී ශක්තියක් තියෙනවා. අපිට මේ මේ හිත නටන්න ඇරලා ඒ නටන ආරේ පොඩ්ඩක් බලන්න පුළුවන්. බලනකොට ටික කාලයක් යනකොට මෙයා ඒ නටන ක්‍රමේ දැනගන්නට යා කැමති නෑ. කොච්චරද කියනවනේ සර්වචන්සේ සඳහන් කරලා තියෙනවා දකින් දකින් රූපේ දකින් දකින් ඇහෙන ඇහෙන සබ්දයක් පහසක් පුළුවන් කියන්නේ. එකක් දෙයක් හිතන්නකො ඒත් එක මනාපමනාපයක් එනවා කියලා දැනගත්තොත් දැනගන්න තරම් අපේ තීක්ෂණ සතියක් තියෙනවා නම් ඒ අර තේරෙනවා ඒකට යන්නේ ඉස්සලා මගේ අහිංසකයි. ඉස්සලා යන්නේ ඉස්සලා මගේ උපේක්ෂාවේ තිබ්බේ. මේක දැකපු වෙලාවෙ ඉඳලා ඉතින් කපාරට එක්ක තරහක් එක්ක ආසාවක් ඇවිල්ලා නිකන් පිස්සු වැටෙනවා නැත්නම් ආවේශ වෙනවා. ඒකට යාට හිතනවලු අර මේ රූපේ දකින්න ඉස්සෙල්ලා තියුනේ ඒතන් තත්තන් ඒතම් ප්‍රණීදන් නැත්නම් උපේක්ඛා කියලා ආපහු එන්න පුළුවන් ගතිය. නැවතත් ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එකට එන්න පුළුවන් ගතිය ටික ටික ටික ටික වැඩෙනකොට අර රූපයේ තියෙන කුප්පන ගතිය රූපයේ තියෙන නපුර එන්න එන්න එන්න අඩු වෙනවා වෙන විදියකට කියනවා නම් අපි මේ චිත්‍රපටියක් බලන වෙලාවේදී ඒ චිත්‍රපටියේ රාග දර්ශන දර්ශනයක් තියෙන නැත්නම් ද්වේෂ දර්ශනයක් තියෙන මේක චිත්‍රපටියක් මේක මේ ඡායා පොඩ්ඩකින් පොඩි ආලෝක ධාරාවකින් කරන හොල්මනක් කියලා දැනගන්න පුළුවන් නම් අර රාගේ අර ද්වේෂේ නැති වෙනවා එහෙම නැත්නම් කාටුන් චිත්‍රපටියක්. ඒ කාටුන් චිත්‍රපටි ගානට කරගුණොත් විතරක් ඒකේ රූප ඔක්කොම ඇනිමේට් වෙලා සත්තු ඔක්කොම ඉන්නවා. පොඩ්ඩක් හරි හැලක් වුණොත් එහෙම චිත්‍රපටියේ දර්ශනය අර රසවින්දනේ නැති වෙනවා. ඒ නිසා අපි හරි ආසයි රසවින්දනේට ඒ කියන්නේ අපායට යන්න මේ වෙන යාන්ත්‍රණය දැනගන්න අපි කැමති නැහැ. ඒකට බුදු කෙනෙක්ම ලෝකේ පහළ වෙලා කියන්න ඕනේ. ඔය රසවින්දින ගමන් මනාපේ පහළ වෙනකොටම මේක උඹේ මනසින් මේකට වක් කරන දෙයක්. ඔබ විසින් මේකට ආරූඪ කරන ලද්දයක් මිසක් කාටුන් චිත්‍රවල තියෙන පැන්සල් ඉරික ඇලි වල සත්තු නැහැ. මනාපමනාප නැහැ. ඒක දුවනකොට ඒක තුළ සත්තු ඉන්නවා ඔය වාගෙම තමයි චිත්‍රපටි කර්මාන්තේ තියෙන්නේ. ඒක නිසා ඒ තායිලන්තේ නහම්සු කෙනෙක් කියනවා ඒ චිත්‍රපටිය පෙන්නන තිරේ විශාල දියැලක් පෙන්වුවාට තිරේ පෙඟෙන්නේ නැහැ. කිනිකන්දක් පෙන්නුවාට tire පිච්චෙන්නේ නැහැ. ඒ වගේ උඹ හිතේ කොච්චර කෙලෙස් ඇවිල්ලා ගියත් හිතේ මොකක්වත් වෙන්නේ නැහැ. මේ මොනවාරි වෙයි කියන බයට හදන කතන්දරේ තමයි දිගින් දිගට යන්නේ. ඒ නිසා බුදු කෙනෙක් ඇවිල්ලා කියනවා රාගේ පහළ වෙන්න පුළුවන්. ඔබ දැනගනින් ඒ දැකීම නිසා රාගේ පහළ නැහැ. හැබැයි ඔබ දැක්කනේ ඊට ඉස්සෙල්ලා රාගේ නැති වම දකුණ හිත තිබ්බා. දැන් මේ දෙකටම සමාන අවස්ථාවක් තියෙන. අපිට බැරිද ආපහු ඒ රාගේ නැති එකට යන්න. යයිද නැත්තම් අර ජඩ ගතියට, චපල ගතියට, රාගයට යයිද මේ ගියත් මේක තරබලදාරි දිව්‍යනාංශනේ මගේ අවිද්‍යාව නෙමෙයි හේතු වෙලා තියෙන සංස්කාරයකට. මේ සංස්කාර නිසා මේ විඥානේ පහළ වෙලා තියෙන පිට කෙනෙක් නැහැ. එතකොට දෙයයන් ආසිට වැඩි සතුටක් ඇති වෙනවා මේ හොඳ වෙනවා නම් ඒත් මම නරක වෙනවා නම් ඒත් මම ඒ නිසා දෙවන්නේක් මේකට සම්බන්ධ නැහැ. මේ අපරාධයට දෙවන්නේක් සම්බන්ධ නැහැ සම්බන්ධ වෙන දෙන්නේක් ඉන්නවා අවිද්‍යාවයි තණ්හාවයි. එතකොට තේරෙනවා මේවා හීන වලින් වැඩ කරන හැටි දකින්නකොට පේනවා මේ සත්‍යයක් බයලජ්ජාවක් ඉන්දිය සංවරයක් නැති කෙනෙක් මේ සිල් රකින්නයි කියන එක ඉබ්බන්ගෙන් පියාට බලාපොරොත්තු වෙනවා. කරන්න පුළුවන් එකක් නෙවෙයි. අපි ඒ වුණා කමන්නේ ඒක පටන් අරගෙන දිගට යන ගමන් වරින් වර වරින් වර මේ සති මේක ඉන්න ගමන් තේරෙනවා ක්‍රමයෙන් පුළුවන් තමන් රකින්න සීලය ශීලබත පරාමාශයක් නොකර දවල් මිගේ තැල් දණියෙල නැතුව කරන දේ කරා. ඉතින් එවැනි සීලයකට අපි කියනවා ආර්යකාන්ත සීලය කියලා. ඒක මේ කාටවත් පෙන්වන්න කරන දෙයක් කරේ මේ නෙවෙයි. ඉබේම ඒ හිතේ වැඩ කරන ස්වභාවය දැකලා වහාම ක්‍රියාත්මක වෙන මුර්ග හිතක් තියෙනවා. උර්ග හිතක්. ඒ හිත තමයි පුත්තජනක වැඩ කරන්නේ. ඒක පොඩි එකාගෙත් එකයි තීසනාගෙත් එකයි වැඩි හිටිය කිව්වට හිටියා වැඩිකම මිසක්ක වැඩි හිටිකමක් නැහැ කාගේවත්. දැන් මේ යන්න කල් එනිසා මක බැවිලා හන්දි ගෑවේ අනේ හොඳයි නාකිය මැරෙන්නෙත් නැහැ දහක වෙන්නෙත් නැහැ කියන වගේ මැරලා අනේ හොඳයි මොකද හිතිය කියලා සත පහක වැඩක් නැහැ මේ ඉන්ද්‍රම් පිනව පිනව ඉන්නවා. මොකද ඒ විනෝර කොතනින් හරි සතිය පටන් ගන්න කොතනින් හරි බය සංවරය ඇති කරනලා ওই ওই නාටකමට යන්න ආරින්. යනකොට බලන්න මේකට අපි එක එක මනාපමනාප වක් කරලා ඒවට අපි කතන්දර කිව්වට බාහිර ලෝකෙ කිසිම තැනක කෙලෙසක් කියලා එකක් නැහැ. එන්ට රූප නොදැක්ක හිටියට නිවන් දකිනවා නම් පොට්ට වුණාට පස්සේ නිවන් දැකලා තියෙන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒ හැම එකක් නැහැ. මේක මේ කෙලෙස පහළ වෙන්නේ අර මනාපමනාප පහළ වීමත් එක්කමයි. ඒ නිසා අපි මුළු ජීවිතේම සටන් කරන්නේ මගේ මනාපේ ඉෂ්ට කර ගැනීම සඳහායි. ප්‍රාර්ථනාව මේ පින්කම් කරන්නේ ලබනාත්මට යන්නේ දිව්‍ය ලෝකේ යන්නේ රජ වෙන්නේ මනාපමනාපේ මනාප විතරක් ඉල්ලන්නේ. කද්දාකවත් ඒක වෙන්නේ නැහැ. ඉන්නේ මනාපමනාප දෙකමයි. නමුත් එතනින් තමයි මනුෂයා කෙලසීම පටන් ගන්න. කෙලස් පටන් ගන්න. ඒ නිසා මේ මනාපමනාප හට ගන්නා තැනම එනකොටම නියපොත්තෙන් කඩලා දාන්න පුළුවන් නම් ඒක අර දුර දෙක ගෙනියන ගමන් නැති වෙනවා. හැබැයි හැම රූපයකම හැම තත් දෙකම හැම අහන බලන වෙලාවේ කරන්න ඕන එකක් දැක්කනම් ඇති. සංසාරෙම වෙනස් කරනවා. අපි ඒකට අනිවාර්යයෙන්ම කාටවත් දොස් කියන එකක් නෑ. මම මේ රාග දැනස උනේ අසවලාගේ වැරද්ද නිසා. අන් ද්වේෂ ජනකුනේ අසවලාගේ වැරද්ද නෙවෙයි. මගේ හිතේ මේ මේ කඩප්පුලිකම තියෙන තාක්කල් මොන අරමුණෙමුත් මාව කුප්පන්න පුළුවන්. ඒ නිසා අරමුණු හොදලා සුද්ධ කරලා නෙවෙයි කරන්න තියෙන්නේ මේ ඇතුලෙන් සතියෙන්, බයලජ්ජාවෙන්, ඉන්දිය සංවරයෙන්, සීලයෙන් ඉදිරියට යන ගමනක් තියෙද්දී කට්ටිය කියනවා මේ කාලේ සිල් ලකින්න බෑ බිස්නස් කරන්න බෑ බොරු නොකිය කියලා. ඉතින් සා බොරු ටිකක් කිව්වට ප්‍රශ්නයක් නැහැ. කියලා අපි අපි සිම්ම සාධාරණීකරණය කරනවා මේ කරන ජඩ වැඩ. ඊට පස්සේ වෙන අහේනිය එක වෙන මේ Tamanට දීර්ඝකාලීන වෙන අහේනිය අපිට බල බල ඉන්න වෙලාවක්වත් නැහැ. විශේෂයෙන්ම හිතනද ඒ කාර්යශීලී ජීවිත ගත කරන හම්බ කරන මිනිස්සුන්ගේ ජීවිත දිහා බලනකොට උදේ ඉඳලා හැන්ද වෙනකම් මේවා හම්බ කරාට ඒ මනුස්සයාගෙන් ඒ මනුස්සයා ඒව නිසා එකතු කරන අකුසල් ප්‍රමාණය නැත්නම් නොදැනුවත්කම් ප්‍රමාණය කොච්චරද කියලා කොච්චර පරිසරේ රත් වුණා පුතිකුලේ රත් වුණත් උඩ ගාණක් නැහැ. කොච්චර චිත්ත දූෂණයක් ආවද පරිසර දූෂණයක් ආවත් ගාණක් නැහැ. මොකද මත් වෙලා තියෙන්නේ මේ මනාපේ විතරක් හොයන්න ගිහින්. ඉතින් මනාප මනාප දෙක නැහැ. මේ හරි භයානකයි වගේ පේනවා. අවුරුදු 6 වෙනකන් නැහැ. අපිට කක්කත් එකයි කෙසෙල් ගෙඩිත් එකයි. ඔය දෙකම කන්න ගියාම අර අම්මා කියනවා මිසක්කා රත්තරන්ත් එකයි කක්කත් එකයි. උඩ දෙකම කහ පාටයි ඌට එච්චරයි. දැන් අපි කියනවා මේක බබා රත්තරන් මේක බබා කක්කයි දු අම්මගේ මොන දිහා බලන්න මේ අම්මට පිස්සුද දන්නේ දෙකම කහ පාටයි. ඉතින් දැම්මට පස්සේ මේ පිස්සු අරුගේ ඔළුවට ඉතින් ඊට පස්සේ මරණකම්ම ඌට එච්චර තමයි. ඇයි අම්මනේ කියන්නේ අප්පා වැරද්දක් කියන අම්මලා විතර මෝඩ જાතියක් කාටවත් ඒ වගේ. ඒ පූර්වාචාර්යවරු කියලා කියන්නේ. ඉතින් ඒගොල්ලෝ ගාව බඩු නැත්තම් මොනව විකුණන්නේ? ඉතින් ඒක නිසා මම ඒක දරුවෝ හදන්න නැතුව ඉඳපුවාම වැඩිශේ ඔය කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ හරි අමාරුයි මං කිව්වට හරි අමාරුයි. නමුත් මං කියන්නේ එහෙම දරුවෝ හැදුවත් ප්‍රශ්නයක් නැත්තේ නෑ දරුවන්ට එහෙම බැරදි පොළ තිබ්බත් ප්‍රශ්නයක් නෑ. මේ බුදුජානනාථේ දීප ක්‍රමයට ඕනම වෙලාවක ඕනම කෙනෙකුට පටන් ගන්න පුළුවන්. හැබැයි දරුවගේ මොලේට කක්ක දාන්න අම්මට පුළුවන් වුණාට දරුවගේ මොලේ හදන්න නම් අම්මට බෑ. කවදාවත් බෑ. දරුවට ඕන පොඩ සතිය කියලා දෙන්න පුළුවන්. ඒකට ඌ හැදිලා නැහැ හැදිලා එයි. ඒකෙන් ඉන්දිය මේ බයලජ්ජාට යයිද නැද්ද කියලා කියන්න බෑ. සතිය ආවොත් බයලජ්ජා ඇතිවීමට උපනිශ්‍රේ සම්පatti ලැබෙනවා. ඒ දරුවා ශිල්පීය ඥානෙ පහළ කරන්න ඕන. ඒකෙන් ඉන්දිය සංවරයට, ඒකෙන් සීලෙට, ඒක හසුරීම පිළිබඳව දෙමාපියන්ට යම් ප්‍රමාණික ආදර්ශයක් පෙන්වන්න පුළුවන්. ඒ නිසා කාගේරි මානසිකත්වයට ওই විදිහට බලපෑම් කළොත් ඒකින් වෙන හානිය ආපසට ගන්න බෑ. හැබැයි මොන දෙයකින් හරි කමන්නේ අපි දැන් අද මෙතෙන් තත්තර ඇවිල්ලා තියෙන අන්න මේ தත්ත්වේ ඉඳලා අපට මේ කියන සති සම්පජඤ්ඤ සූත්‍රයේ තියෙන ධර්ම පරම්පරාව ගියොත් අලුතෙන් ඉපදිච්ච කෙනෙක් වගේ. ඒකට කියන්නේ born again Buddhism කියලාම. බෝන් එකෙන් කැතලික් නෙවෙයි බෝන් එකෙන් බුද්දිස් වගේ තමන්ගේ මේ ඉන්දියන් වැඩ කරන දිහා බලනකොට මේගොල්ලෝ කාගේ න්‍යාය පත්‍රිත වැඩ කරන්නේ මොකද්ද මේකේ තියෙන පොත්ත බීම කියලා බැලුවොත් කිසිම කෙනෙකුට චර්යා පද්ධතියක් නැහැ තියෙනවා કૃතිම පැත්තක් යෝගාවචරය ඒක බොහොම සතුටින් බාර ගන්නවා දැන් මම මේ ගේ හදන වඩුව හොයනවා අනේක ಜಾති සංසාරං සන්දා විසං අනිබ්බිසං ආකාරං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනම් මෙතන කියනවා ගේ හදන වඩුව තමයි මනාපමනාව පහළ වෙන තැන කොතනද අපිට මනාපමනාව පහළ වෙන ඊට අපි ඊට ඉස්සෙල්ලා තමයි මම කියන්නේ උදාසීන තැනක් හිතට අල්ලලා දීලා තියෙනවා අරමුණක් නික්ලේශී අරමුණක් අල්ලලා දීලා අපි පෙන්වන්න ඕනේ ලෝකේ ඕන තරම් අරමුණු තියෙනවා අපේ හිත වැඩියෙන්ම කෙලසන දෙයට යනවා ඒක මම උපදින්නත් ඉස්සලා වෙච්ච දෙයක්. මෙන්න මේ දිග දැක්කනම් manussත්ත්ව ප්‍රතිලාභය කියන එක වටිනාකම තියෙනවා. එහෙම නැතුව මේ තිරිසන්නු වගේ කාමභෝගින් වගේ එනේන අරමුණු කකා අරමුණු රස විඳ විඳ හිටියට ඒ කිසිම හවුහරණක් සරණක් පිටක් සාසනෙ ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි මේ වැඩේ කියන්නේ මේ සතිය ඉන්දිය බයලජ්ජාව ඉන්දිය සංග්‍රහ වගේ දේවල් කිසිම විදියකට තව කාටවත් දෙන්න බෑ. කිසිම වෙලාවක පමත් නැහැ. කොයි වෙලාවක හරි පටන් ගත්තට පස්සේ ඒක ඒ ධර්ම પરම්පරාවක් ඉදිරියට යනවා. ඉතින් මේකට ආවට පස්සේ නැත්තම් ඉන්දිය සංග්‍රහය ආවට පස්සේ සර්වඥාන්ති දේශනා කරන ඉන්දිය සංග්‍රහ නැති කරනකක් දාකවත් සීලයක් නැහැ. සීලයක පදනමක්වත් නැහැ. ඉන්දිය සංග්‍රහය ආවොත් එයාට ඊට පස්සේ අදි ශීලයකට යන්න ශීලයකට යන්න උපනිශ්‍රේ සම්පත්තිය ලැබෙනවා. පසුබිම සකස් වෙනවා. ඊට පස්සේ අපි ඒ විවරට යනවා. මේ විදිහට එකින් එක එකින් එක පිරිසිදු වෙමින් එහෙම නැත්නම් එකින් එක එකින් එක විසුද්ධ වෙමින් ඉදිරියට මාර්ගයත් ඕකමයි. නමුත් ਸਰවඥාන්සේ ඉස්සලා පෙන්වන්නේ කෙලසෙන මාර්ගය. ඒ කෙලසෙන මාර්ගය පෙන්වනවා කියලා කියන නාස්තිකාර්ථය කියනවා, නැස්චාර්ථය කියනවා, ශාප කරන්නවත් නෙවෙයි. මොකද ඒක ලෝකෙ ප්‍රසිද්ධයි. අද ඒකෙන් දැනගෙන කොතනකදී හරි හොඳ වෙන්න එපා. නරක නොකර ඉන්න බලන්න. හොඳ වෙන්න දඟලන්න එපා. නරක නොකර ඉන්න බලන්න. එතකොට මේ නරක ඉබේ සිද්ධ වෙන දේ. අන්න ඒක දිහා ඇහ ගහගෙන ඒකට සතිය යොදාගෙන ඒකට අප්‍රමාදීලා බලන් හිටියොත් පේනවා මධ්‍යයට ප්‍රමාදයට ලක් වුණොත් අකුසල් අප්‍රමාදයට ලක් වුණොත් අකුසල් වෙන එක නතර වෙනවා. ඊට පස්සේ තමයි කුසල් කිරීමක් නැත්තම් පරණ අකුසල් ගෙවා දැමීමක් වෙන්නේ ඒක සතර සම්පජඤ්ඤ සතර සම්‍යක් ප්‍රදාන් වීර්ය හරහා කියන්න පුළුවන්. අපි උත්සාහ කරන්න පළවෙනි වතාවට අපි මේ අකුසල් නොකර සිටීමට මේ ඇහැ කන ආදී මේ මේ වශීකృత අබ්බැහියට ලක් වෙච්ච මේ හිතත් මේ ඉදරුණුත් එක්ක ඉන්දිය සංවරයෙන් තොරව ගත කෙරුවොත් එහෙම අන්දාලියෙක් කැළිය ඇවිදින්න වගේ යන්නේ යන තැන හැප්පෙනවා. හැම තැනම මනාවමනාව පහළ වෙනවා. ඒක පෝසත්කමක් කියලා ජීවත් වෙන ලෝකයේ පෘථග්ජන ලෝකයේ මේ පෙන්වන ක්‍රමයේ හැටියට ගියොත් ඒ පෘථග්ජන භාවය හෝ ලෝකයේ තියෙන විචිත්තත්වයක් කවදාකවත් බාධා වෙන්නේ නැහැ මම කතා කරන්නේ අවුරුදු 40ක් මේක කරලා මම කියන්නේ මම කෙලපැමිල්ලා ඉන්නයි කියලා නමුත් පැහැදිලිවම ඉන්න පුළුවන් මම පටන් ගත්තේ හොඳටම තරුණ වයසේදී කිසි කෙනෙකුට කියන්නේ නැතුව මම පටන් අරගත්තේ අද දක්වාම දියුණු වෙමින් යනවා හරි ආශාවක් තියෙනවා කාට හරි දන්න කෙනෙකුට මේක කියලා දීලා මම නෙවෙයිනේ කියන්නේ මේ සූත්‍රේවත් තේරෙන්නේ මම නෙවෙයි ඒකත් අමරණාත් තමයි තෝරලා ගියේ ආවට පස්සේ මෙන්න මේකයි සූත්‍ර සම්ද අපි සාකච්ඡා කරන්න කියලා ඒ නිසා ඒව ඔක්කොම වාර්තාගතයි අපිට තියෙන එකෙන් කොටසක් අරගෙන කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා අපේ අත්දැකීම් එක මුසු කරලා ගන්න එකයි ඒ නිසා අපි ලබලා තියෙන අත්දැකීම් ටික හෝ මේ බුද්ධ දේශනාවේ දක්වන ක්‍රමයේ හැටියට ගලප ගත්තොත් අපිට පේනවා අපි තාමාරු කොටස් ටික දැන් ගැට ගහගෙන ඉන්නේ. මේ සතිය පිහිටවන්න ඕනේ කියන කාරණාව අපි පිළිඅරන් තියෙනවා. ඒ මේ බයලජ්‍ය දෙකක් අවශ්‍යයි. ශිෂ්ටාචාරයක් ඕනයි කියන එක අපි පිළිඅරන් දෙනවා. යම් ප්‍රමාණයකට අපි සාක්ෂාත් කරලා තියෙනවා. දැන් අපිට තියෙන මේ මේ අර අමාරුවෙන් පටන් ගත්ත මේ Java දෙතර ගෙනියමින් ඉස්සරහට අතට ගොඩක් මේ කැඹුරු සංකීර්ණ සම්බන්ධතාවලට අපි යනමුත් වැදගත්ම දේ තමයි අර මුලින්ම මේක පිළිටව ගන්න එක. ඒ නිසා අපි හෙට සාකච්ඡා කරමු කොහොමද මේ විදිහට ඉන්ද්‍රිය සංවරයක් ඇති කරගත්තාම එයා ඒ ඉන්ද්‍රිය සංවරය හරහා සීලයක් නැත්නම් ශිෂ්ටාචාර ගතියට පහළ වෙන්නේ. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනා වූ සීල සමාධි ප්‍රඥා වැඩ පිළිවෙල කරන්නේ කොහොමද කියලා ඒ මතක් කිරීමත් එක්කම දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දිනාටම තමන් කරගෙන යන වැඩේ පිළිබඳ විශ්වාසයක් පහළ වෙලා ප්‍රයෝජනේ සලකලා ඉදිරියට යන්න කුසලතාවයේ සඳහා මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.